තෙරුවන් සන්නයි නිශාන්ත මහත්තයා. තෙරුවන් සන්නයි. ඔව්. ආ නිශාන්ත මහත්තයා මම මේ දැන් කතා කරන්න පුළුවන්ද? කතා කරන්න. මේ නිශාන්ත මහත්තයා මාට මේ නම්බර එක හම්බුනේ මේ නිවිසින්දල ඉන යාළුවෙක්ගෙන්. ඉතින් ඔබතුමායි කතා කරන්න හිතුණා. මේ ඔබතුමාගේ දේශනා මම ගොඩක් ඇහුවා. මාසයක් වෙනවා. හඬ පටන් අරන් මම නිතර නිතර ඇහුවා. මොනවද තේරුනේ? මොනවද තේරුනේ අහනකොට? ඒකයි වැදගත්ම දේ. හලෝ. ඔබතුමීට මොනවද තේරුනේ අහනකොට? ඒක තමයි වැදගත්ම දේ. ඔව්. මේ දැන් මට තේරුණ දේවල් තමයි දැන් අර සිතුවිල්ලක් සමුදේ වෙනකොට අර කෙලෙස් කර්ම විපාක ඒ විදිහට මේ මේ පින්වටියක් යනවා කියලා ඒක මම ගොඩක් ඇහුවා ඒක අර ත්‍රිපරි වට්ටයක් යනවා කියලා ඒකත් ඇහුවා මේ ඒතුළු එතන මේ ඇත්තටම අපි පෙළඹ වෙනවා නිකම්ම පාදාන ස්කන්ධයට නොගිහිල්ලා ඉන්න කියන එක මම පැහැදිලි වෙනවා පිළිසරණ මාර්ගය. ඔව් ඒ කියන්නේ පංච උපාදානනේ හැදෙන එක ඔබ කරනවත් නෙමෙයි ඉබේ සිද්ධ වෙනවත් නෙමෙයි දෙයයන් වහන්සේ කරනවත් නෙමෙයි පහළ වෙන්නේ හැම මොහොතකම හිතක් ඒක පටිච්ච සමුප්පන්නව ඒ කියන්නේ හේතුඵලව හටගන්න ක්‍රියාවලියක් වෙනවා මෙච්චරක කොහොම එක දැනගෙන හිටියේ නෑ මේ හැදෙන හිත දන්නේ නැතුව අල්ලගත්ත කවුද මම කියලා නේද ඔන්න ඔතනනේ අපි හිටියේ නේද එතකොට එතකොට අපිට එහෙම අපි යනකොට අපිට තේරුණේ නෑ මේ සිත තුළ ගොඩ නැගෙන ලෝකයක් කියලා දැනගෙන හිටියෙත් නෑ. අපි හිතුවේ අපිට ඇහැට පේනවා, කනට ඇහෙනවා, නාහයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා. අපිට මේ කයේ කය අපි මේ කය පරිහරණයක් කරනවා නේද? ඕම යන දැන තිබුණේ. ඒව ගිය අහුවෙලා යනකොට මොකද වුනේ? මේ අභ්‍යන්තර බාහිර මට මට මම ඉන්නවා මට මට තියෙන මට පෙනෙන ලෝකයක් තියෙනවා මට ඇහෙන ලෝකයක් තියෙනවා දැනෙන ලෝකයක් තියෙනවා නේද? මේ ලෝකය ගැන මට හිතන්න පුළුවන් කවුද දැන් මේ ප්‍රධාන නළුවා මම නේද? <laughs> මම තමයි ප්‍රධාන නළුවා. එතකොට එතකොට මේ වගේ ආපු ගමනක අපි ওই විදිහට තමයි ආවේ. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා තමයි කියන්නේ ඔය ඔක ඔහොම නෙමෙයි යන්නේ මේ උතන වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා. එතකොට අන්න ඒකනේ පුබ්බේ අනුනුස්සීතු ධම්මසීකුවේ ඔබට පෙර නොයසූ ධමයක් දේශනා කරනවා කිව්වා නේද? එහෙනම් ඒක මේ ලෝකේ කවුරුත් ඒලයි දැනගෙන හිටියේ නැහැ. එහෙම දෙයක් ගැන. එතකොට දැන් අපිටත් මේ ධර්මය අහු වෙනකොට අපිත් එතනනේ හිටියේ. අපි දන්නේ නැහනේ. අපිටත් තේරුනේ ඇහැට පේනවා, කනට ඇහෙනවා. නමුත් දැන් මේ උන්වහන්සේ බලන්න කියපු කෝණයෙන් අපිත් බලාගෙන බලාගෙන යනකොට අපිට පේනවා සසර වසනාතරාවටම කන කන කන කනින් අහලම නැහැ කියලා. නේද? එතකොට ඇහෙන් බලලම නැහැ කියලා. ඇහෙන් දැකලම නැහැ කියලා. ඒකට දිවෙන් රසයක් දැනිලම නැහැ කියලා. ඒතර මේ විදිහට මේ විදිහට බලන් ඉනකොට අපිට පේනවා අපි කොටු වෙලා තියෙන හිතටමයි නේද කියලා තේරෙනවා නේද? සිතේ ලෝකයේ කොටු වෙලා. ඒ කියන්නේ සිත නැමැති හිර කූඩුවක සිරගත වෙලා. <laughs> අපි දන්නෙත් නැහැ. එතකොට බලන්න නෝනා අපි ඉන්නේ මොන තරම් ඒ කියන්නේ අපි මොන ඒ කියන්නේ අපේ අපි මේ වගේ තැනකට වැටිලා ඉන්නවා කියලා නොදන්නා තරමට අසරණියෝ වෙලා. අපි මේ අනිත් අයගේ අසරණකමක් ගැන දැනගන්නවා. Taman වැටිලා ඉන්න අසරණකම කොච්චරද කියලා දැනගෙන ඉඳලා නැහැ මෙච්චර කාලෙ. අන්න ඒකයි මේ ධර්මයේ ආශ්චර්යය. ඉතින් මේක දැක්කහම බලන්න යටිකරු වෙලා අදිවිච්ච දෙයක් උඩුකුරු වුණා වගේ වෙනවා. එකපාරට. ඇයි මේක සම්පූර්ණම අනිත් පැත්තටම හැරෙනවානේ. මේ අහන දේ. නේද? එතකොට ඉතින් ඔබතුමියටත් ඒ වගේ වුණාද? ඔබතුමියට මොනවද දැනුනේ? මොනවද නොතේරුනේ? කියන්න බලන්න. මට මොනවද ඔබතුමියට කොහොමද උදව් කරන්න පුළුවන්? ආ මම මගේ පොඩක් කියන්නම්කෝ. දැන් අර මට තේරුණා දැන් අර අර දුනාසේ කියලා දුන්න අර හතරවෙනි පදාර්ථය ආලෝකය කියන එක ඒකෙන් තමයි අර අවකාශය කියන එක අර දුර කියන එක ඔව් සකස් වෙන්නේ ඊට පස්සේ දැන් ඉතින් අර කර්මානුරූපව මේ තමයි අපේ සබාධම් සකස් වෙන්නේ කියන එක. එතනම මහත්ය මට තියෙන මේ මේ සබාධම නම් එතනම කර්මානුරූපව මම අත්දකින්නවා. ඒත් ඉතින් එළින්න ගැටින් නැතුව යුතුයකම අදින් කරගෙන යනවා. ඔව්. අන්න හරි. ඒ කරනකොට බලන්න තමන්වමයි තමන් සුද්ධ කරගන්නේ. ඒ කියන්නේ ඔබවම ඔබ දාලා තියෙන washing machine එකකට සුද්ධ කරන්න. ඉස්සර කරේ ගුණ ගාගත්ත එකනේ. දැන් මැෂින් එකට ඔබ කැමැත්තෙන්ම බහැලා සුද්ධ කරගන්නවා. බලන්න ඒ කියන්නේ ඔබ කාට හරි උදව් කරනවා කියන්නේ ඔබ ආයි මනසින්ම ඔබ ඔය හැදිච්ච ලෝකයේ කෙනෙක්ට මේව කරන්නේ. ඒතර බලන්න ඔබේම ප්‍රතිබිම්බය නේද එතන තියෙන්නේ. ඒ කියන්නේ හිතේ ස්වභාවයමනේ ඒ කෙනා කියන කෙන තැන. ඒ දේ කියන දේ. ඒතර බලන්න ඔබ ඔබවම සුද්ධ කරනවා. ඕකම තමයි පෙන්වන්නේ. ඔබේ සරණ ඔබමයි කියලා. අත්තහයි අත්ත නෝනාතෝ කොයිනාතෝ පරෝසියා කියලා පෙන්වන්නේ ඕකමයි. පේනවද? <laughs> ඇත්තටම ඒක තමයි. දැන් ඒ කියන්නේ Taman Tamanවම ඒ කියන්නේ Taman තුල පවතින අසත්පුරුෂභාවය Taman විසින්ම බුද්ධිය පාවිච්චි කරලා නුවණ පාවිච්චි කරලා සත්පුරුෂභාවයකට පත් කරගන්න ක්‍රමය තමයි ඔය තියෙන්නේ. ඒකයි ඔබ කෙනෙක්ට උදව් කරනවා. කියන්නේ යහපත් දේ කරනවා, දරුවෝ වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් කරනවා කියන්නේ තෝකම තමයි. දරුවා කියලා ඔබට හම් වෙන්නේ කොහෙන්ද? ඔබට ওই හම් වෙන්නේ සිත තුලින්නේ. ඔතනින් තොර විඥාන දැනුමක්නේ. ඒතර බලන්න මේ විඥානීයමයි මේ වෙලාවේ ලෝකය. ඒ ලෝ ඒ ඒ එකමයි දැන් ඔබේ ස්වභාවය වෙන මොකුත් නෙමෙයි. ඒතර දරුවා නමින් එන්නේ කවුද Taman තුලට? අන්න බලන්න ඒ එන්නේ කවුද? ඒ එන්නේ දේව දූතෙක්. Tamanට තමන්ගේ කුණු ටික සුද්ධ කරගන්න අන්න බලන්න ඔබ යහපතේ යෙදෙනවා දරුවා වෙනුවෙන් නේද? එහෙමයි. ඔබ දරුවට මෛත්‍රිය කරනවා. ඔබ දරුවා කරන දේවල් වලට උපේක්ෂාවෙන් ඉන්නවා. ඔය මොනවාද වැඩෙන්නේ බලන්නකෝ. මොනවාද වැඩෙන්නේ කියලා බලන්නකෝ. කවුරු තුලද වැඩෙන්නේ? කොහෙද වැඩෙන්නේ? මොනවද සුද්ධ වෙන්නේ ඔය? ආන්න බලන්න මේ වෙන කොහෙවත් නෙමෙයි ඔතනම විතරයි දකින්න තියෙන්නේ. ඔතනමයි දකින්න තියෙන්නේ. වෙන කොහෙවත් දකින්න එපා. කිසිවක් නැත් නෙමෙයි තියෙනවත් නෙමෙයි. මේ මොහොතට හටගන්න එකින් තොර ඔබට සිහි දෙයක් හම්බ වෙලා නැහැ. අන්න ඒකයි වෙන්නේ. එහෙනම් ඒ එතන නම් හිර වෙලා ඉන්නේ වෙන දෙයක් ඇත හෝ නැත හෝ කියලා කියන්න පුළුවන් දෙකට. එහෙමයි. ඒක දෘෂ්ටියක් නෙමෙයි. ආ එතකොට දෘෂ්ටියක් එළිම. එහෙනම් මේ හටගන්න සිදුවීමක් සිද්ධ වෙන නිසා නෑ කියන්නත් බෑ. අන්න බලන්න. ඊට පස්සේ ඒක ඒක නිරුද්ධ වෙන නිසා තියනවා කියන්නත් බෑ. නේද? අන්න බලන්න. එහෙනම් යම් යම් සමුදේ වීමක් වෙනවා, නිරෝධ වීමක් තියෙනවා. එහෙනම් සමුදේ වෙනකොට අන්න බලන්න මනස තුලින් ලෝකයක් නිර්මාණය වෙනවා. හට ගැනීමක් තියෙනවා. සමුදේ වෙන ධර්මයක් තියෙනවා. නෑ කියන්න බෑ. එහෙනම් සමුදේ වෙන එක මොකක්ද කියලා දැන් දැනගත්තා. වෙලාවකට දරුවෙක් සමුදේ වෙනවා. වෙලාවකට මහත්ය සමුදේ වෙනවා. වෙලාවකට ගයක් සමුදේ වෙනවා. ඒ හැම එකක් එක්ක මොකද්ද සමුදේ වෙලා තියෙන්නේ? එක්ක ඇලීමක්, එක්ක ගැටීමක්, එක්ක මුලාවක්. ඔය තුන තමයි සමුදේ වෙලා තියෙන්නේ. දැක්කද? ඒ කියන්නේ සමුදේ වෙලා තියෙන්නේ රාග දේශ මොහ. වෙන මුකුත් නෙවෙයි. වෙන මුකුත් නෙවෙයි. දැන් ඔබ හිතන්නකෝ මෙහෙම දැන් ඔන්න මේ අපි අපි මෙහිද ඔබ ඔබ නිදාගෙන ඉන්නවා. ඔන්න ඔබ ඇහැරෙනවා. ඇහැරෙන ඇහැරෙනකොටම බලන්න ඔබ ඇඳෙන් බහින්න යනකොටම ලොකු විශාල නාගයෙක් ඇවිල්ලා ඉන්න ඇඳ ගාවට වෙලා පෙනේ පුප්පගෙන ඔබට බහින්න බහින්න බෑ. ඔන්න බලන්න ඇඳේ. දැන් මේක දැකපු හැටියෙන් මොකද්ද උනේ? <laughs> මට ඇහැ රූප චක්කු විඥාන ගැටෙනකොටම නයික් කියලා ආවා. නේද? ඩක්කාලා. ඔප්පොට උඩු නයික්. දැන් මොකද උනේ එකපාරම? එකපාරම බය වුණා. ඔක නේද උනේ. එතකොට බලන්න. දැන් වැටුනේ ඇහැට වර්ණ සටහන. හිත හදාගත්තා නයික් කියලා. නයා කියලා හදාගන්නකොටම දැන් අපිට හිතෙන්නේ නයික් දැක්කලා කියලා. නේද? අපි හිතන්නේ ණයක් දැක්ක කියලා. ණයා නෙමෙයි දැකලා තියෙන්නේ. ඔන්න බලන්න වෙච්ච දේ. අපිට අපිට පේන්නේ සමුදේ උනේ ණයක් කියලා. ඇත්තටම ණයා සමුදේ වුණාට කමන්නේ නැහැ. ණයා සමුදේ වුණාට දැන් රහතන් වහන්සේට ණයා පේනවනේ. හ්ම්. ඒකෝට රහතන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට බලන්න එහෙනම් ඔබට ප්‍රශ්නේ මොකද්ද? ඔබ බය වුණා නේද? නෑනේ. අන්න බය කියන්නේ මොකද්ද? මෝහයට. අන්න බලන්න ඔබට ගැටීමක් ආවටක් ආවා. අන්න බලන්න එකපාරම. ඒ ගැටීම එනකොට බලන්න රාග දේශ මොහ කියන තුනම තියෙනවා උතන. එන බලන්න සමුදේ උනේ මොකද්ද? බයක් සමුදේ උනේ. අන්න බලන්න. බය සමුදේ වෙන ඇතුලේ තියෙන රහස බලන්න මොකද්ද කියලා. කරදරයක් වෙයි. කාටද? මට. එතකොට කරදරේ වෙන්නේ හිතටද කයටද? හොඳට බලන්න. ඇත්තටම හොඳට බලන්න දැන් හිත පෙන්වන්නේ මොකද්ද? හිත පෙන්වන්නේ කයට කරදරයක් වෙයි කියලා නේද? කයට වෙයි කියලා. ආ මූ ගැහුවොත් ණය දෂ්ට කරොත් හිතට හිතට නෙමෙයිනේ කරදරේ වෙන්නේ කයට කරදරේ වෙන්නේ. ඒතකොට කය පෙන්නලා හිත ඔබ බයටපත් කරලා තියෙනවානේ. දැන් බලන්නකෝ මෙහෙම. දැන් බලන්න එහෙනම් දැන් ඔබ බයට දැන් දැන් බය ඇති උනේ කොහෙද? කයේද හිතේද? ඇති උනේ හිතේ. අන්න බලන්නකෝ වැඩි. ඒකට බය ඇති උනේ හිතේ. එතකොට හිතේ බය හිතේ බය ඇති වෙච්ච එකට බලන්න ඒකට අපි උත්තරේ හොයන්නේ කොහෙන්ද? අපි එළියෙන් නේද උත්තරේ හොයන්නේ. හිතේ ප්‍රශ්නෙට. දැන් හිත බය වෙලා තියෙනවා. එතකොට මේ හිතේ හිත බය වුණේ කොහොමද කියන එක අපි බලන්නේ නැතුව අපි හොයනවා උත්තරේ කොහෙන්ද? එළියෙන්. නේද? නයා මරලා, නයා වෙලෝලා අපි උත්තරයක් හොයනවා. එතකොට බලන්න හරි නාය නායව తాවකාලිකව එළිවුව කියන්නේ හැබැයි ඔබ ණයට තියෙන බය ඇති නැති වුණාද හිතේ තියෙන එක නෑනේ නෑනේ එතන අන්න එතනනේ අපි අහුවෙලා තියෙන්නේ එහෙනම් බලන්න ප්‍රශ්නේ තියෙන්නේ මේ හිතේ බය ඇති වෙච්ච එක නේද බය ඇති උනේ මෝහය නිසායි අහන්න බලන්න මෝහය මෝහයෙන් ඔබට මොකද්ද වෙන්නේ කයට කරදරයක් වෙයි අන්න බලන්න එතන එතන තියෙන්නේ මොකද්ද කය කෙරේ කය මමයි කය සැපයි කියන තැන සැප දුකක් වෙන නිසායි බය වෙන්නේ. අන්න බලන්න සැප දුක් උපේක්ෂා කියන තුනම උතන වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ රාග දේශ මොහ තියෙන තුන උතන යෙදිලා. ඔබට තේරුණාද? අන්න බලන්න අන්න බලන්න භවයේ සැකස් වෙන්න ඕන කරන කෙලෙස් කෙලෙස් පොදියම උතන තියෙනවා. දැන් ඔබ දැක්කා නේද සමුදේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා? ආ අන්න බලන්න කෙලෙස් ගොඩක් සමුදේ වෙලා තියෙන්නේ. අපි අපි අපි අපි උත්තරේ වෙකෝ දෙලියෙන් නේද? ණය එලෝල නේද? අපි දැක්කේ නෑ නේද ඇතුලේ වෙලා තියෙන වැඩි. ඔන්න ඔබේ වැඩි. එහෙනම් අපිට කිව්වේ ණය එලවන්න නෙමෙයි නේද? දැන් ණයාගේ නම් ප්‍රශ්නේ තියෙන්නේ ණයි ඔක්කොම මරලා දැම්මම ණයට බය වෙන දෙයක් නෑ ණයි ඉවරයිනේ ඔක්කොම ලෝ. ඒ ඔබේ හිතේ බය ඇති වෙනවා. ඔබ නැති වෙන්නේ. ආ ඒක හරියට ඔබ යනවා කැලේකට. ඔන්න බලන්න කමක් නැද්ද සුනිල්ල නෝන මම මෙහෙම කතා කරාට අනේ කමක් නෑ මම ඕන තරම් වෙලාවක් අහගෙන ඉන්න මහත්තයා මට ඕනේ මෙතනින් ඇත්තටම ගොඩ වෙන්න මොනවායින් හරි මම මේ ඔබතුමියට පෙළපීමක් අන්න හරි මම මේ ඔබතුමියට පෙන්වන්නේ කවුරුවත් වැඩිය පෙන්වන්නේ නැති තැන කිසි කෙනෙක් don't mind ඔබේ ගියක් තියෙන. ඇයි ඔබට ගියක් ඕන වෙන්නේ? ආරක්ෂා වෙලා ඉන්න අන්න බලන්න ආරක්ෂාව ඕන වෙන්නේ මොකටද? කාටද ආරක්ෂාව ඕන වෙන්නේ? ඇයි ආරක්ෂාවක් ඕන වෙන්නේ? ආරක්ෂාවක් ඕන වෙන්නේ මොකටද? ආරක්ෂාව කියන තැනම තියෙන්නේ බය නේද? බය බය. අන්න දැක්කද ඔබ? මොකකට බයද? කයට කරදරයක් වෙයි කියලා. කයට කරදරයක් වෙන්නේ මොකක් නිසාද? අවුවෙන්, වැස්සෙන් නේද? අවුවෙන් අවුවට අවුවෙන් අවුවට මේ කයට උරුතු දෙන්නේ නැති නිසා කය කයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වැහිනකොට කරදරයක් වෙන්න පුළුවන්. මැසි මදුරුවන්ගෙන් කරදරයක් වෙනවා. හොර අතුරුන්ගෙන් කරදරයක් වෙනවා. මේ ස්වභාව ධර්මයේ මොනවද වෙන්නේ? මේ ඕනම දෙයකින් මේ කය කරදරයක් වෙන්න පුළුවන්. එතකොට බලන්න අර නයාගේ උපමාව. දැන් ඔබ ඇඳෙන් බහිනකොටම ඔබේ ওই කයට නයා ගහලා නෙමෙයි නයි කෝටියක් ගැහුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් ඔබට බය වෙන්න හේතුවක් තියෙනවා. හ්ම් නයි නයි කෝටියක් ඔතන දෂ්ට කරත් ඔබට ඒ ණය දහස් වාරයක් ඔබට දෂ්ට කරත් ඔබේ කයර මුකුත් වෙන්නේ නැත්නම් ඔබ බය වෙනවද? බය නැහැනේ. එහෙනම් ඔබ බය වෙන්න හේතුව මේ කය වෙනස් ස්වභාවයකට පත් වෙනා නේද? අරු දෂ්ට කරොත්. අනිත්‍ය ස්වභාවයට පරිණාමයකට පත් ආර්යයට හරිනම් කයේ ස්වභාවයම අනිත්‍යයි. ඒක නිසා නේද ඔබ බය වෙන්නේ. කය වෙනස් වෙනව නේද එතකොට? ණය දෂ්ට. ආ එහෙනම් යමක් අනිච්ච නම් දුකයි කියන එක වැඩි වෙලා ගියේ නෑ නේද තෝරගන්න. බය කියන්නේ දුකක් නේද? <laughs> යමක් අනිච්ච නම් දුකයි කියන එක වැඩි වෙලා ගියාද තේරුම් ගන්න නෑ නේද? <laughs> එහෙනම් බලන්න ගෙයක් ඕන වෙන්නේ ආරක්ෂාවට. ආරක්ෂාව ඕන වෙන්නේ මොකටද? ආරක්ෂාවක් ඕන වෙන්නේ අන්න බලන්න මේ කයට ප්‍රශ්නයක් වෙයි කියලා. එහෙනම් කයට මැසි මදුරුවන්ගෙන්වත් අලියෙක් ඇවිල්ලා පෑගුවත් මුකුත් වෙන්නේ නැත්තම්. වැසිනේ වැහි කෝටියක් වැස්සත් ප්‍රශ්නයක් නැත්තම්. වැසි මදුරුව මොකෙන් දෂ්ට කරත් ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට බය වෙන හේතුවක් තියෙනවා. හේතුවක් නැහැ නේද? හේතුවක් නැහැ නේන කයි ස්වභාවයම අනිච්ච නිසා නේද ඔබට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අනිච්ච. එහෙනම් යමක් අනිච්ච නම් දුකම තමයි නේද එහෙනම්. බලන්නකෝ මේ කතන්දරේ. එහෙනම් වැඩි වෙලා ගියාද යමක් අනිච්ච නම් දුකයි කියලා දැනගන්න. ඔන්න බලන්නකෝ. එතකොට ඔබ දන්නවද දැන් බලන්න ඔබට ගෙයක් ඕන වෙන්නේ අපි තු මේ වෙලාවේ ඔබට ගෙයක් තියෙනවා. එහෙනම් ඔබට දැන් වැඩි වෙලාවක් ගියේ නෑ යමක් අනිච්ච නම් දුකයි කියලා දැනගන්න. නේ? යමක් අනිච්ච නම් දුකයි කියලා දැනගන්න. ඔන්න බලන්න ඔබට ගෙයක් ඕන වෙන්නේ කයට ආරක්ෂාවක් දෙන්න. කයට ආරක්ෂාවක් ඕන වෙන්නේ කය අනිච්ච නිසා. කය විපරිණාමයටපත් වෙනවා. කයට මොකක් හරි වුණොත් කය ලෙඩ වෙනවා. කල කය අන්න බලන්න කයට ප්‍රශ්නයක් එනවා. ඒක නිසාමයි ඕන වෙන්නේ. එතකොට බලන්න එන ඔතනම ඥානයක් තියනවා නේද? එන ඔබේ කය ස්වභාවය ඔහොමනම් ඕකේ ස්වභාවයම දුකක්මයි. ඔය කයේ ස්වභාවයම දුකක්මයි. එන මේ ලෝකේ ඉන්න සියලු සත්ත්ව පුද්ගලයන්ගේම ස්වභාවය ඕකම නේද? ආ දැන් ඔබට තේරෙනවා. එන ඔය ඔය කය හැදිලා තියෙන්නේ සතර මහා භූත වලින් නා. ඒ කියන්නේ ඒ ඔය වගේම මේ සියලුම ද්‍රව්‍ය වස්තු හැදිලා තින්නේ සතර මහා භූතවල. එහෙනම් ඒ හැම එකකම ස්වභාවය මොකක්ද? අනිච්ච ස්වභාවයක් නේ තියෙන්නේ. එහෙනම් බුදු කෙනෙක් පහ ආන්න බලන්න බුදු කෙනෙක් පහළ වුණත් නැතත් මේ ලෝකයේම ස්වභාවය පවතින ධර්මතාවය මොකද? අනිච්ච දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය. ආන්න දැක්කද? ඒකම තමයි පවතින්නේ. එතකොට මම තව පැත්තකින් ඔබට ඔයගොල්ලෝ පෙන්වන්න හැදුවේ වෙන තැන. දැන් බලන්න එහෙනම් ඔබට ගයක් ඕන වෙනවා කියලා කියන්නේ ගයක් ඕන වෙන්නේ ආරක්ෂාවට. එතකොට ආරක්ෂාවට ඒ ආරක්ෂාවක් ඕන වෙන්නේ මොකටද? මේ කය ආරක්ෂා කරගන්න. මොකද කයේ ස්වභාවයම කය මම කය සැපයි. කයට සැපක් දෙන්න තමයි ගියක් ඕන වෙන්නේ. එහෙනම් බලන්න කය සැපයි කියලා හිතන් හිටියට කය දුකක් නේද තියෙන්නේ? කය දුකක්. ආ දැන් ඔබට වැඩි වෙලාවක් ගියාද සැප කියන තැන රැවටිලා කියලා. <laughs> එහෙනම් සැප කියන තැනම තියෙන දුක නේද? ඔබට ආර්ය හැටි ඉපදෙනවා දැක්කද? ඔය දතා බලන්න. දතාම පස්සනා සූත්‍රය ඔන්න බලන්න. ඔය දෙන්නේ දත්ත වන්න දත්තබ සූත්‍රය. අන්න බලන්න. එහෙනම් බලන්න දතාන පස්සනාව. එහෙනම් සැප දුක කියලා දෙකක්ද ලෝකේ තියෙන එකක්ද තියෙන්නේ? සැප දුක කියලා අපි අපි ඒකෙමනේ ජීවත් වෙන්නේ අකලෝද අමතරමනේ අපි ජීවත් වෙන්නේ සැපයි දුකයි කියලා. එතකොට බලන්න සැප කියන තැනම එතකොට ඔබ කය සැපයි කියලා හිතන් හිටියට කය දුකයි නේද බලන් යනකොට. කය ඒ කියන්නේ කය සැපයි කියලා එහෙනම් ඔබ හිතන් හිටපු දැනම රැවටිලා නේද? රැවටිලා. රැවටිලා රැවටෙනවට කියන්නේ මොකද්ද? මුලාව. මුලාවට කියන්නේ මොකද්ද? මෝහය. ආහන බලන සැප කියන්නේ රාගය, දුක කියන්නේ දේශය. ආන්න බලන්න මුලාව කියලා කියන්නේ මෝහය. එහෙනම් එහෙනම් බලන්න හොඳට බලන්න. ඔබ රැවටි රැවටීම සැපද දුකද්ද? රැවටීම මේ ඒකත් දුකක් නේ දුක අන්න බලන්න. එතන මෝහය කියන්නේ දුකක්මයි. ඒක බලන්න සැප කියන තැන දැන් ඔබ දැක්ක නේද දුකයි කියලා. දුකක්මයි තියෙන්නේ කියලා. දුකක්. ඒකවල දුක කොහොමද දුකයිනේ? දුකයි. එහෙනම් සැපත් නැති දුකත් නැති කියන තැන තමයි මැද කියන්නේ. අදුක්කම සුඛ කියලා කියන්නේ. ඒ අදුක්කම සුඛ කියන තැනම තියෙන්නේ මොකද්ද? රැවටීම නේද? හොඳට බලන්න. මෝහය නේද? මෝහය අන්න බලන්න. එතකොට බලන්න සැප කියන තැනත් දුකක් දුක කියන තැනක් දුකක් අදුක්කම සුඛ කියන තැනක් දුක නම් උපේක්ෂාව කියන තැනක් දුකම නම් මේ ලෝකේ තියෙන එක වේදනාවයි නේද දුක කියන තැන ඒ කියන්නේ වේදනාව කියන තැන තියෙන්නේ එකයි නේද දුක විතරයි නේද තියෙන්නේ ආ ඉතින් ඒකනේ ලෝකේ නම් මේ මොහොතේ වැඩි වෙලා යන ඉස්සල්ලා මේ වේදනාව කියන එක පිළිසින් දැනගත්තා. එතකොට කෙනෙක් පිළිසින් දැනගත්තා නම් වේදනාව සැප දුක් උපේක්ෂා තුනම කියන්නේම එකයි. ඒ තුනටම කියන්නේ දුකයි. එහෙනම් දුක්ඛෝ ලෝකෝ පටිච්චිතා කියන එක දැන් තේරෙනව නේද? ඇයි කිව්වේ කියලා. <laughs> මේ ලෝකේ දුකම තමයි පවතින්නේ කියලා. ඔබට තේරුණා. ආ දැන් ඔන්න බලන්න ඕක නෙමෙයි කතන්දරේ. මම ඔතන ලොකු ගැඹුරක් තියෙන්නේ. එහෙනම් කෙනෙක් දුක ඒ කියන්නේ කෙනෙක් මේ වේදනාව පිළිසින දැනගත්තොත් බුදු පියාණන් වහන්සේ පෙන්නනවා එයා අනිවාර්යයෙන්ම ආශ්‍රෝසය කළා මේ අත්භවයේම නිවන් දකිනවා කියලා. ඉතින් ඔබට වැඩි වෙලාවක් ගියේ නෑ. ඔය කිව්ව කතන්දරේ තේරුම් ගන්න. සැප කියන තැනත් දුකක්මයි තියෙන්නේ. දුක කොහොමත් දුකයි. හරිද? උපේක්ෂාව කියන තැනත් දුකක් තියෙනවා. ඒකට වැඩි වෙලාවක් ගියේ නෑනේ ඔබ තේරුම් ගන්න. ආ දැක්කද ඔබට? එහෙනම් ඈ එහෙනම් බලන්න දැන් මම මං කියන්න හැදුව කතන්දරේ ඔයිට වැඩි ටිකක්. එහෙනම් බලන්න දැන් ඔබ අර ගේ ගත්ත තැන. දැන් බලන්න ගේ කියන තැන ඔබට දැන් මේ වෙලාවේ gedara ප්‍රශ්නයක් නැත්තම්. ගේ කඩාගෙන වැටලන්නේ නැත්තම් ගෙදරට කිසිම ප්‍රශ්නයක් නැත්තම් ඔක්කොම තියෙන්න ඕන ඔක්කොම ටික තියෙන්න ඔබට දැන් දුකක් තියෙනවා ඔක්කොම තියෙනවා නම් ඒ කියන්නේ මුකුත්ම වෙලා නැත්තම් කිසිම හානියක් වෙලා නැහැ. දැන් අපි හිතමුකෝ ඊශ්‍රායලයේ මේ ඊශ්‍රායලයේ මේ වෙලාවේ ගෙවල් කඩාගෙන වැටෙනවා. නේද? තව රටක ගම් වතුරට යට වෙලා, තව රටක සුලිසුලන් වලට අහු වෙලා. හැබැයි ඔබට එහෙම කිසි ප්‍රශ්නයක් නැත්තම් මේ වෙලාවේ ගෙදර ගෙදර කිසිම ප්‍රශ්නයක් නැත්තම්. ඔබට මේ වෙලාවේ ප්‍රශ්නයක් නැහැ නේ ගියේ ගැන. ප්‍රශ්නයක් නැහැ. අන්න බලන්න. එහෙනම් මේ වෙලාවේ ඔබේ ගේ ඔබට සැපයි නේද? සැපයි. අන්න බලන්න. හැබැයි ඔබ දන්නවද ඔබ මේ වෙලාවේ ගේ නිසා පටි පංච උපාදානස්කන්ධ දුකකට සකස් වෙලා ඔබ මේ වෙලාවේ සංසාරේ යනවා කියලා දන්නවද? ඒක තමයිනේ ඒක අපි අන්න දැක්කද දැක්කද වැඩි <laughs> දැක්කද වැඩි මහා ගැඹුරු තැන බලන්න ගියක් කියන්නේ මොකද්ද ගයක් ගයක් කියන්නේ මොකද්ද? හොඳට කල්පනා කරලා බලන්න. ගයක් කියන්නේ මොකද්ද? ගයක් කියන්නේ දැන් අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. ගයක් කියන්නේ බලන්න රූප කොටක එකතුවක් නෙමෙයිද? ගයක් කියන්නේ. රූප කොටක එකතුවක්. අන්න හරි. ඒ කියන්නේ දොරක් කියන්නේ රූපයක්. ජනේලයක් කියන්නේ රූපයක්. නේද? එතකොට මේ බිත්තියක් කියන්නේ රූපයක්. නේද? අත්තිවාරම කියන්නේ තව රූපයක්. වහලි කියන්නේ තව රූපයක්. ඒතර බලන්න මේ ගයක් කියලා අපිට හම්බ වෙන්නේ රූප ගොඩක එකතුවක්. ඒ කියන්නේ රූපස්කන්ධයක් නේද ගයක් කියන්නේ. ස්කන්ධ ගොඩ රූප ගොඩක එකතුවක් තමයි ගයක් කියන්නේ. නේද? හරිනේ. හ්ම්. එතකොට බලන්න ගේ සමානයි රූප ගොඩක්. හ්ම්. හරිනේ. හ්ම්. එතකොට දැන් අපි ඉස්සෙල්ලා හිතන් හිටියා මේ මේ ගේ ගේ ගේ එතකොට බලන්න ගේ කියන්නේ රූප ගොඩක්. එතකොට එතකොට එතන රූපස්කන්ධයක් තියෙන්නේ. දැන් මේකේ එන මේ රූප කොට තමයි අපි සැපයි කියලා අල්ලන් ඉන්නේ. අල්ලගෙන නේද? ඒ වුණාට දැන් ඒ වුණාට දැන් දැක්ක නේද මේ මේ රූපේ ස්වභාවය මොකද්ද කියලා? රූපේ ස්වභාවය මොකද්ද? වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙන ස්වභාවයක් තියෙන රූපේ. එන බලන රූපේ ස්වභාවයම අනිච්චයි. නේද? ඒක අනිච්ච නම් දුකයි. එහෙනම් බලන්න ගේ සැපයි කිව්ව තැන ගේ සමානයි රූප ගොඩක්. නේද? එතකොට බලන්න ගේ සැපයි කියලා ආපු දැන මේක සැපද දැන් තියෙන්නේ ඇත්තටම දුකද තියෙන්නේ? අන්න පංච අන්න බලන්න අන්න බලන්න ගේ සමානයි දුකක් ඇත්තටම. හ්ම් ඊට බලන්න සැප කිව්ව දැන දුකයි කියලා ඔප්පු කරගන්න වැඩි වෙලා කී නෑනේ. මේ හරි ලස්ස බලන්න එතකොට අපිට ගයක් ඕන උනේ කයට සැපක් දෙන්න. ආරක් කයට ආරක්ෂාවක් දෙන්න. එතකොට බලන්න දැන් ආරක්ෂාවක් දෙන්න ඕනේ කියලා දැනගත්තේ කයද හිතද? හිත. හිත. ආරක්ෂාවක් දෙන්න ඕනේ කියලා එන්නේ ඇයි? මේ කයට කරදරයක් වෙයි කියලා. වෙයි කියලා. එතකොට කයට කරදරයක් වෙයි කියලා එන්නේ බය. බය දැනුනේ කයටද හිතටද? හිතට. අන්න බලන්න හිතට දැනෙච්ච බයට බය කියන්නේ දුකක්. හිතේ දුකට අපි ප්‍රශ්නේ හුවේ ගියක් හදලා නැහැ. බාහිරින්. ඔබට දැන් තේරුණාද? අපි අපි අපි කොහෙද යන්නේ කියලා වෙනව නේද නෝනා? ඔබට දැන් තේරුණාද මේ කිව්ව කතන්දරේ? අපි බය වුණේ හිත. අපි උත්තරේ හිව්වේ ගයක් හදලා නේද? එතකොට බලන්න කවදාකවත් මේ ලෙඩේට බෙහෙත දී හම්බ වෙනවද? නෑ නේද? ඒක නේද බුදුහාමුදුරුවෝ පෙන්නේ හිත අවබෝධ කළා හිත අවබෝධ කරනවා කියන්නේ දුක අවබෝධ කරනවා. දුක් අවබෝධ කරලා දුකින් මිදෙන්න කියලා පෙන්නපු තැන දැන් පේනවා අපිට. <laughs> එහෙනම් බලන්න අපි දන්නේම නැතුව ගයක් කියලා හම්බු වෙන්නේ ඇත්තටම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මෙන්න මේ ස්කන්ධ පහක් හටගත්ත නිසා දැන ගැනීමක් නේද එහෙනම් හටගත්තාට ඒ හටගත්තේ පංච උපාදානස්කන්ධයක් පංච උපාදානස්කන්ධය. එහෙනම් ගයක් කියලා මේ වෙලාවේ සකස් වෙන්නේ මොකද? පංච උපාදානස්කන්ධය. එතකොට මේ ගේ සැපයි කියලා අල්ලගන්නකොටම අපි බලන්න සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදු පියාණන්සේ දේශනා කරනවා. හැබැයි අපිට ගේ සැපයි කියලා අහු වෙනකොටම අපි ඉන්නේ කොහෙද? අපි අහු වෙලා අන්න බලන්න අපි අහු වෙලා තින්නේ දුකට. දැක්කද වේවි. ඉතින් වැඩි වෙලාවක් යන්නේ මේක හොයාගන්න. නේද? මේක අපිට ඥාන. හා මේන බලන්න අපිට මේ එහෙනම් මේ මේ මේ හැදෙන හැම එකක් තුලම මේ ගේ තුල එතකොට සැපයක් තිබිලා තියෙනවද? ගේ තුල ඇත්තටම දුක තිබිලා තියෙනවද? ගේ තුල ඇත්තටම මේ උපේක්ෂාවක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ සැප දුක් කියන එක මේ gedara තිබිච්ච එකක්ද නැත්තම් බලන්න. ගේ සැපයි කියලා ගත්තේ ගේ සැපයි කියලා ගත්ත එක ගේ දන්නවද? කය දන්නවද? gedara නෙවෙයි අපේ හිතේම තමයි මේ දුක. අන්න බලන්න සැප දුක් උපේක්ෂා කියලා එහෙනම් වැටෙන්නේ හිතෙන්නේ. ඔන්න ඕකයි අපි බලන ගන්නවා. අන්න එහෙනම් ගයක් කියලා අහු වෙනකොටම අපිට මේ වෙලාවේ සැපක් දැනෙනවා නම් අපි ඉන්නෙම අවිද්‍යාවේ. අපි ඉන්නෙම අනවබෝධයක. දැක්කද? එන බලන්න අපි දන්නේ නැතුව ගේ නිසා මේ වෙලාවේ පංච උපාදානස්කන්ධයකට දුකකට අහු වෙලා දිනවා කියලා අපි දන්නේ නැහැ. එච්චරට අපි අසරණයි නේද? අපේ අසරණකම එච්චරට සියුම්. එච්චරට සියුම්ව අපි සංසාරය යන අසරණියු ටිකක්. තේරෙනවානේ ආන්න බලන්න ඉතින් මේ මේක මේ මම ඔබතුමීට පෙන්වන්නේ වෙනස්ම පැත්තක්. ඒ කියන්නේ අපි ගොඩක් වෙන පැති කතා කරලා තියෙනවානේ. මට හිතෙනවා ඔබතුමීට ඔබතුමී කතා කරන්න පටන් ගත දෙනීම මට හිතෙනවා ඔබතුමීට මේ පැත්තෙන් පොඩ්ඩක් කතා කරා නම් හොඳයි කියලා. ඉතින් ඒක බලන්න. ඉතින් එහෙනම් මේ මේ එහෙනම් අපිට මේ හම්බ වෙන මේ හැම මොහොතකම අපිට හැදෙන්නේ හිතක්. නේද? ඉපදෙන්නේ ස්කන්ධ පහක් හැමතිස්සෙම ස්කන්ධ ස්කන්ධ හට ගැනීමක් වෙන්නේ ස්කන්ධ පහක හට ගැනීමක්. ඒකවල මේ හට ගැනීම තුල එහෙනම් හැම මොහොතකම ඉපදෙන්නේ මොකද්ද? එක්ක වැලීමක්, එක්ක ගැටීමක්, එක්ක රැවටීමක්. අනවබෝධයක ඉන්න කම්ම ඇලීම කියන්නේ රාගය, ගැටීම කියන්නේ දේශය, රැවටීම කියන්නේ මෝහය. එන බන රාග, දේශ, මෝහ තමයි ඉපදෙන්නේ. ගයක් ඉපදුනා කියන්නේ ඉපදිලා තියෙන්නේ මොකද්ද? කෙලෙස් ගොඩක්. කෙලෙස් යන්න <laughs> බලන්න අපි එහෙනම් දැන් දැන් දැන් දැන් දැන් බය වෙන්න ප්‍රශ්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර නම් ගේ කඩලා දැම්මම හරියනවනේ. ඒතකොට <laughs> ගේ කඩලා දැම්ම කියලා හිතේ ප්‍රශ්නේ විසඳෙනවා. ඔව් දැක්කා. නෑ. නෑ එහෙනම් මේ ලෝකේ ඔක්කොම ගෙවල් ටික කඩලා දැම්මම හරියනවනේ. ගෙදර නම් ප්‍රශ්නේ තියෙන්නේ. ඈ ආන්න දැන් ඔබට පේනව නේද? අපි හෙව්වෙම උත්තර බාහිරින්. අපිට කවදාකවත් එතකොට මේ උත්තරේ හම්බ වෙන එකයි බුදුහාමුදුරු පෙන්වන්නේ. හිත අවබෝධ කරනවා කියන්නේ දුක අවබෝධ කරනවා. හිත කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ පහ. හට ගැනීම. ඒකට කිව්ව පංච පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියලා පෙන්වනවා. අන්න බලන්න. එතකොට මේ හට ගැනීමම දුකක්. මේ හට ගැනීමම දුකක් හටගෙන තියෙනවා. එතකොට මේ දුකට අයිතිකාරයෙක් දැන් ඉන්නවනේ. මේ හිත කවුද? මමනේ. මමනේ. අන්න බලන්න. මේ මොහොතේ තමයි මට තමයි පේන්නේ මට තමයි ඇහෙන්නේ මට තමයි දැනෙන්නේ මට තමයි සැප දෙන්නේ මට තමයි දුක දැනෙන්නේ මට තමයි මම ඉන්නේ උපේක්ෂාවේ ආන්න බලස් මේ ඔක්කොටම අයිතිකාරයෙක් ඉන්නවා දැන් මෙතන නේද ආ මෙන්න මේක අපි හොඳට තේරුම් ගත්තාම අපිට පේනවා මොකක් වුණත් ඇහක් ඉපදෙනවා කිව්වට ඉපදෙන්නේ හිතක් කනක් ඉපදෙනවා කිව්වට ඉපදෙන්නේ හිතක් නේද එද ඇහෙනවා පෙනෙනවා දැනෙනවා කියලා මොනවා කිව්වත් හිතෙන බවක් විතරමයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. එහෙනම් මේ හිතෙන බව කඩගන්නේ කොහේද? හිතෙන බව කඩගන්නේ අන්න බලන්න මේ මනස තුල. මේ මොහොතේ ඉපදෙන ධර්මයක්. එහෙනම් මේ මොහොතේ ඉපදෙන ක්‍රියාවලිය මොකද්ද? අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මේ හේතුඵල ක්‍රියාවලිය ගැන. නේද? මේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියලා මෙන්න මේ විදිහේ ක්‍රියාවලියක් ඔතන වෙන්නේ කියලා අපිට කියලා දෙනවා. හේතුඵල ක්‍රියාවලියක් කියලා නේද? අන්න ඒක අපි දැනගන්නකොට අපිට පේනවා ඒක එහෙමමයි කියලා. මොකද අපි ඉස්සල්ලාම බලනවා ඇහැ ගැන, කන ගැන, නහය ගැන. එහි ටික බලනකොට අපිට වෙනවා ඇත්තම නේනම් උන්වහන්සේ කියලා උන්වහන්සේ කියපු දේ අපිට පේන්න ගන්නවා. හරිනේ. ඇහැට පෙනිලම නැහැ. එහෙන් ලෝකයක් හම්බ වෙලාම නැහැ. කනට ලෝකේ කනෙන් ඇහිලම නැහැ. ඒ ආන්න බලන්න මේ විදිහට මේ විදිහට අපිට ගලෝගෙන යනකොට පේනවා මේ හැමතැනම හිතෙන බවක් නේ තියෙන්නේ. එතකොට එහෙනම් හටගන්න හිතක් නේ. එහෙනම් මේ බුදු විහරණ හාසි කියපු ක්‍රියාවලියනේ මෙතන වෙන්නේ. අන්න අපි අපි මේ මායාවේ ඇහෙන් ටික ටික මිදිලා අපිට අර ආර්ය ඇහැ බුදු විහරණ හාසි පෙන්නන ඇහැ ඇරෙන්න පටන් ගන්නවා නේද? ඔබ දුමියට ඒක උනා දේශනා ටික අහනකොට අහනවා අහනවා අනේ සාදු සාදු සාදු. එතකොට බලන්න ඒක අහගෙන යනකොට අපිට පේනවා එහෙනම් හිතක්මයි හටගන්නේ ස්කන්ධ පහක් හටගෙන ස්කන්ධ පහ මේක හටගන්නවා නිරුද්ධ වෙනවා. බාහිරේ තියනවා කියලා දැක්කේ හම්බු වෙච්ච එක පේනවා. එහෙම එකක් එතන ගන්න බෑ කියලා. නේද? හිතේ හැදිච්ච එක ගන්නකොට පේනවා එහෙම එකක් හිතෙනුත් ගන්න බෑනේ කියලා. නේද? එතකොට අපිට පේනවා මේ බාහිරේ කියලා ඇත්තටම අපි හිත හිතන බවක් තිබුණට එතකොට හිතට කවදාකවත් බාහිරට යන්නත් බෑනේ. එතකොට හිත කවදාකවත් බාහිරේ දැකලත් නෑනේ. නෑ නෑ. ආ අන්න ඒ ටික බලන මේ හිතෙන් හදාගන්න එක මේ කොහේ තියෙන එකක්ද කියලා. අන්න එතකොට පේනවා හිතට හිතක් ගොඩ නැගින්නේ නාම රූප සකස් වෙලා කියලා. හ්ම්. එහෙනම් මේ හිත දැනගන්න ඔක්කොම හිතෙන් හදාගත්ත දේවල් නිසා කොහෙවත් තියෙන දේවල් නෙමෙයි. මේ හිතේ හැදෙන එක කොහෙවත් තියනවා කියලා ගන්න බෑ. ඒක මේ මොහොතේ මෙතන හේතුඵලව හටගන්න ක්‍රියාවලිය. තියෙනවා. තියෙනවා නෙවෙයි කොහෙවත්. මේ දැන් හටගන්න. දැන් දැන් හටගන්න. ආන්න හරි. ඒ හටගන්නේ බෑ ස්වභාවය මොකද්ද? හරියට අර ඉරේලිය වැටෙනකොට කොස් ගහට කොස් ගහට ඉරේලිය වැටෙනවා. කොස් ගහේ හේව නැල්ල පොළොවට වැටෙනවා. අන්න බලන්න. ඉර කියන හේතුව, ගහ කියන හේතුව, පොළොව කියන හේතුව මේ ටික සකස් වෙනකොට හෙවණැල්ලක් කියලා ඵලයක් හට ගන්නවා. නේද? ඔන්න බලන්න. මේ ඵලයක් හට ගන්නවා. හැබැයි මේ ඵලය අර ඉරෙත් නෑ, කොස් ගහෙත් නෑ, අර පොළොවෙත් නෑ. ඒ තුනෙන් එකකට අයිතිත් නෑ. නේද? එතකොට මේ කොස් ගහේ දැන් අපි මේ කොස් හැදිච්ච ඵලය අරගෙන ඵලය තමයි දැන් හෙවණැල්ල. මේ හෙවණැල්ලේ දැන් ඔන්න කොස් ගෙඩිය වගේ තියෙනවා. ඒ ගෙඩිය කඩන්න ගියොත් හදන්නත් නේද? මහ විශාලිට වෙනවා. ගෙයක් හදන්න ලී ලී ටිකක් ගන්නත් පුළුවන්. නේද? මහ විශාලට. ලී ටිකක් කිරන්න ගියොත් <laughs> එක එක කෑල්ලක් කිරා ගන්න පුළුවන්. බෑ නේද? අපි දන්නවා එහෙනම් මේ හිතේ හැදෙන මේ හිතත් ඒක මායාවක් තමයි. අන්න හරි මේ හිතේ හැදෙන දේවල් කිසිම සාරයක් නැහැ. අසාරමයි. හේත් එන්න බලන්න හේතුඵලව ගොඩනැගිච්ච එකක් තමයි මේ සිත තුල ගොඩනැගෙන එක. ඒක අසාරම යන්න අපිට පේන බුදු පියාණන් වහන්සේගේ විග්‍රහය යමක් අනත්තනා. ඒ කියන්නේ ඕක තමයි අනත්ත ස්වභාවය. යමක් අනත්තනා. ඒ ස්වභාවය අන්න බලන්න අන අය අනත්ත ස්වභාවය දකින්න කියන අසාරම කියලා නේද? අසාර කට්ටේන අනත්තා කියලා නේද? අන්න බලන්න. ඒ කියන්නේ අසාරයක්ම නම් ඒක දෙයක් හැටියට ගන්න බෑනේ නේද? ඒක හේතුඵලව ගොඩ නැගිලා ඒ මොහොතෙම ආන්න බලන්න බිඳින ස්වභාවයක් තියෙනවා. ආන්න බලන්න. බලන්න ඒක මම මගේ මගේ ආත්මය කියලා කිසි දෙයක් ගන්න බෑ එතකොට නේද? යමක් එන බලන්න අනිච්චයි අනත්තයි නේද? යමක් අනිච්චනක් දුනක් අනත්තනක්. අන්න බලන්න ඒක මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඉතින් ඔබටත් තියෙන්නේ ඕක තමයි දකින්න. හටගන්නේ හිතක් ඒ හිතේ හටගන්න දේ එහෙනම් කොහෙවත් තියනවා කියලා ගන්න බෑ මේ දැන් හටගන්න එක හේතු නිසා නේද? ඔව්. ඒක ඔබද උපද්දවන්නේ? නැද? ඒක ඔබද උපද්දවන්නේ ඔය හිතද? දැන් දැන් ඔය වෙන සිත් ක්‍රියාවලිය ඔබද කරන්නේ? කවුරුත් කරන කෙනෙක් ඉන්නවද ඔබ? දෙයයන් වහන්සේද කරන්නේ? ඔය ඔය ඔය හටගන්න හිත කවුද උපද්දවන්නේ හිත මේ වෙලාවේ? කියන්නේ. ආන්න හරි. එහෙනම් ඒ ඉපදෙන හිත මම කියලා ගන්න පුළුවන්ද? මගේ කියලා ගන්න පුළුවන්ද? දැන් මෙච්චර කාලයක් ඔබ බලන්න ওই හිත රවට්ටලනේ තියෙන්නේ. අපි මේ බාහිර කෙනෙක් ඉන්නවා, බාහිර දේවල් තියෙනවා කියලා කවුද කිව්වේ මෙච්චර කාලෙ? ওই හිත නේද කිව්වේ? හිත හිත. ආ මේක හරි වටිනවා. මේ වටින දෙයක් මේක. මේ ඔක්කොම වටිනාකම් ටික දුන්නේ කවුද? ওই හිත නේද? හිත. ආ දැන් ඔබට පේනවා නේද? මේ හැම තැනකදීම මේ හිත ඔබ රවට්ටලා කියලා. අප්‍රමා හ්ම්. එහෙනම් ওই හිත જા- කෙනෙක් ඔබ රවට්ටනවා නම් ඒක ඔබ මගේ කියලා ගන්න පුළුවන්ද? මම කියලා ගන්න පුළුවන්ද? ඔබ ඔබම රවට්ටනවද කවදාකවත්? ඔබ පුදුම අසරණියෙක් නේද දාලා තියෙන අමාරුව. පේනවා නේද? ඒකනේ. ආ නේද එහෙනම් මේ හිතේ ඔබ කලකිරෙනවා නේ. මේ හිත ගැන ඔබ කලකිරෙන්න ගන්න. හිත කලකිරෙනවා කියලා කියන්නේ අර මේ ප්‍රේමවන්තයෝ දෙන්නෙක් ඉඳලා වෙන් වෙලා ගිහිල්ලා වහබොන කතන්දරයක් නෙමෙයි. හිතේ හිත පිළිබඳව කලකිරිනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ හිත අවබෝධ කරගන්නවා කියන එකයි. ආන්නේ එකයි හිත පිළිබඳ කලකිරිනවා කියලා කියන්නේ තව දුරටත් මේ හිත මම කියලා ගන්න බෑ කියන අවබෝධයටපත් වෙනවා ඔබ. මෙච්චර කල් පට්ට මුලාවක ඉඳලා තියෙන්නේ කියලා තේරෙනවා. එහෙම නෙමෙයිද? එහෙමම අයිනේද එහෙම යන්න බලන්න එතකොට බලන්න එහෙනම් දැන් බලන්න එන බලන්න දැන් ඔන්න එහෙනම් ඔබට පේනවා නේද අම්මා මැරිච්ච දුකට අඬපු ඇඬිල්ල ඒ අඬපු කඳුළු එකතු කරොත් මහා සාගරය වගේ කියනවා නේද හොඳට බලන්න හොඳට බලන්න දැන් ඔබ ඔන්න උතන එතකොට බලන්න ඔබ ඉපදුනා ඔබ ඉපදුනා කියලා කොහොමද දැනගත්තේ මව් කුසකින් ඉපදුනා කියලා දන්නේ නෑ නේද පුතේ. අන්න හරි. ඔබ ඉපදිච්ච වෙලාවේ ඔබ දැනගෙන හිටියද මං ඉපදුනා කියලා? නෑ නෑ. දැනගෙන හිටියේ නෑ. ඔබ මැරෙනවා කියලා දැනගන්නේ කොහොමද? ඔබ කවදාකවත් මැරිච්ච කෙනෙක්ට මැරුණා කියලා දැනගන්න පුළුවන්ද? මම මැරෙනවා කියලා මම දන්නේ නෑ. අන්න හරි. ඔබ දැකලා තියෙන අනිත් අය මැරෙනවා කියලා ඔබ අහලා තියෙනවා. ඔබ දැකලා තියෙන්නේ ඔබ දැකලා තියෙන්නේ අනිත් අයගේ මරණය. මරණය. එහෙනම් ඔබ දැකලා තියෙනවද ඔබ ඉපදීම? ඉපදීම දැකලත් නෑ. එතකොට ඔබ ඔබ දකිනවා අනිත් අයගේ ඉපදීම. ඔව්. හොඳට බලන්න. ওই දෙකම දකින්නේ කොහෙන්ද? ඇහෙන්ද දකින්නේ? ඒ දෙකම ඔබ කොහෙන්ද දකින්නේ ඕක? ඒකත් හිතෙන්නේ දකින්නේ. අන්න හරි. එහෙනම් බලන්න ඔබ ඉපදුනා කියලා දැනගත්තෙත් හිතින් හැබැයි ඔබ ඉපදීම ඔබ දැකලා නෑ. ඒ කියන්නේ ඔබ ඔබ ඔබ මරනවා ඔබ ඔබ අනිත් අය ඔබ මැරෙනවා කියලා දැනගන්නෙත් හිතින් හැබැයි ඔබේ මරණය ඔබට දකින්නත් බෑ. එහෙනම් ඔබ දැකලා තියෙනවා අනිත් අය ඉපදෙන එක දැකලා තියෙනවා. ඒක දැකලා තියෙන්නේ හිතින්. අනිත් අය මැරෙනවා කියලා දැකලා තියෙනවා. ඒක දැකලා තියෙන්නේ හිතින්. හිතේ. හොඳට බලන්න. ඔබ දැන් ජීවත් වෙනවා කියලා ඔබ දැනගන්නවා. ඒ දැනගන්නේ හිතින්. අනිත් අය ජීවත් වෙනවා කියලා දැනගන්නේ හිතින්මයි. එතකොට බලන්න ඔබ අනිත් අයගේ ඉපදීම දකිනවා ඔබ අනිත් අයගේ මරණය දකිනවා. ඔබ ඔබේ ඉපදීම දැකලා නැහැ. ඔබ ඔබේ මරණය දැකලා නැහැ. දකින්න බෑ කවදාකවත්. එතකොට ඔබේ ඔබේ මල ඔබේ අන්න බලන්න. ඔබ ඔබේ ඉපදීමයි ඔබේ මරණයයි මේ මොහොතේ දැක්කොත්. අන්න ඒක තමයි දකින්න ඕනේ. ඔබට යන්න තියෙන අනුන්ගේ මල ගෙවල් වල නෙමෙයි. ඔබ යන්න ඕනේ ඔබේ මල ගෙදර. අන් ඒ මල ගෙදර යන කෙනා කවදාකවත් ආයි ඉපදෙන්නේ නැහැ. Tamange මල ගෙදර යන කෙනා කිසි දිනක ඉපදෙන්නේ නැහැ. තේරුණාද? අන්න එයා නිවිලම යනවා. ඒ කියන්නේ එයා මරණය ජය ගන්නවා. කිසි කෙනෙක් Tamange මරණය දැකලා නැහැ. Tamange උපත දැකලා නැහැ. අර පංච උපාදාන ස්කන්ධය එහෙම නැත්නම් පච්චය පටිච්ච සමුප්පාදය කියන එක අපි හරියට දැකගත්තා නම් ඕක නේද මරණය කියලා අපි දකින්න ඕනේ. අන්න හරි මේ මොහොතේ හිතක් හටගෙන හිතක් නිරුද්ධ වෙනකොට දකිනකොට අන්න එයා Tamanගේ උපත දැකලා තියෙනවා මරණය දැකලා තියෙනවා කිසි දිනක නැවත උපතකට නොයන තැනට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ මොහොතේදී හිතක් හටගන්නේ. මේ මොහොතේ. එතකොට බලන්න එතකොට ඔබ ඔබගේ උපත දැනගත්තේ හිත සිතුවිල්ලකින්. ඔබගේ මරණය කියලා මැරෙනවා කියලා දැනගත්තේ සිතුවිල්ලකින් අනිත් අය ඉපදෙනවා කියලා දැනගත්තේ සිතුවිල්ලෙන් අනිත් අය මැරෙනවා කියලා දැනගත්තේ සිතුවිල්ලෙන් එහෙනම් සිතුවිල්ලක ඉපද උපත මරණයක් නේද තියෙන්නේ මේ වෙලාවේ. හිතවිල්ලක උපත මරණයක් ඔන්න ඕක බලන්න. එතකොට එහෙනම් මව්කුසින් ඉපදෙනා කෙනාගෙන් උතන නිදහස් නේද දැන්? ඔන්න ඔබේ උපත දැක්ක දැන්. ඔව්. එහෙනම් මරණය කියන එකත් ඔන්න බලන්න. එතකොට බලන්න මරණය දැක්කෙත් හිතින්න. එහෙනම් මහ පොළේ වල දාන කෙනාගිනුත් නිදහස් නේද උතන? ඔව්. අන්න එහෙනම් ඔබ මේ මොහොත ඉපදෙන්නේ හිතක් හට ගන්නකොට ඔබ මේ මොහොතේම මේ හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන. අන්න ඔබේ උපත මරණය දැක්ක නේද දැන්? ඔව්. එහෙනම් මේ ලෝකයේ සියලු දෙනාගේ උපත මරණය මේ වෙලාවේ දැක්ක නේද? කොහොමද වෙන්නේ? එහෙමයි. ආහන්න දැක්කද? උපත මරණය දැකපු කෙනා උපත මරණය ජය ගන්නවා. ආයි කවදාකවත් මව කුසකට බහින්නෙත් නැහැ. මහ පොළොවේ වල දාන්න ඉතුරු වෙන්නෙත් නැහැ. ඔබට දැන් තේරුණාද? එහෙනම් දැන් මේ මොහොතේ ඉපදෙන හිත මෙතන නිරුද්ධ වෙනකොට ඒ දැනගත්ත කෙනත් මෙතනින්ම නිරුද්ධයි නේද? අයි කිසි දිනක අන්න හරි. එහෙනම් දැන් දැක්කද? එයා නෙමෙයි නේද ඊගා මොහොතට ඉපදෙන්නේ. ආ නෑ නෑ. අන්න දැන් දැක්කද? එහෙනම් මේ අවුරුදු 50ක් ආයු වයස තියෙන අය කවුද ඉන්නේ දැන්? ඕක දැක්කට පස්සේ දැන් ඔබේ වයස මන් දන්නේ නැහැ. මෙච්චර කාලයක් මට මෙච්චරක් වයසයි කියලා දැනගෙන ආපු කෙනා දැන් ඔතනින් නිදහස් නේද? එයා ඔතන නැහැ දැන්. <laughs> ආ දැන් තේරුණාද ඔබට? තේරුණා. ආ එතකොට කෙනෙක් දැන් නම් ඉපදෙන්නේ එයා මේ ලෝකය ගැන දන්නවද මොනවාක්වත්? එයා දන්නේ නැහැ නේද ඉතින් එහෙමනම් ඔබ දැන් එහෙනම් ඔන්න ඔබ ඔබ දැන් දැනගත්තනේ ඉපදෙන විදිය. එහෙනම් දැන් ඔන්න ඔන්න දැන් තමයි ඔබ ඉපදුනේ. දැන් ඔය දැන් දැන් ඉපදිච්ච ඥාණයෙන් ඔය තියෙන දේවල් ගැන කියන්නකෝ බලන්න පුළුවන්. ඇහෙන දේවල් ගැන කියන්නකෝ දැනෙන දේවල් ගැන කියන්නකෝ මට ඔබ දැන් තමයි ඉපදුනේ දැන් ඔබට දැන් ඉපදිච්ච කෙනෙක් මේ ලෝකය ගැන දකින දකින තැනින් ඔබට මට කියන්න බලන්න මේ ලෝකය ගැන කිසිම ඕනම දෙයක් ඇහෙන් කනේ කිසිම දෙයක් දකින්නෙත් නෑ කිසිම දෙයක් ඇහෙන්නෙත් නෑ දරගෙන්නෙත් නෑ ඒක තමයි දැන් දකින්න හරි හරියටම හරි අන්න දැක්කද ඒ කියන්නේ ඔය මොකද පෙන්න්නේ උපජ්ජිත්තා නිරුජ්ජන්ති කියන එකයි ඉපදීම් ඉපදිනවා කියන තැනම මෙරිලා ඉවරයි ඒ කියන්නේ ඒ හටගන්න එක වය වෙලා ඉවරයි ඔය මොහොතේම ආන්න බලන්න උපජ්ජිත්වා නිරුජ්ජන්ති කිව්වේ ඕකයි ෂණයක්වත් නොපවතිනවා නම් මේ හටගන්න අන්න බලන්න හට ගැන්ම තුලම මරණයටපත් වෙලා. උපජ්ජිතා නිරුච්ඡanti දැක්කද ඔබතුමී ඒක? අර විශාල වේගයක් නියුතන තියෙන ඉපදින මැරෙන එක නේද? අන්න හරි. ඕක ඥාණයෙන් දකිනකොට ඔබතුමීට මෙන්න මේ උපමාව ගැලපෙනවා නේද? ඔබතුමී යනවා ගඟ ගාවට. ඔබයි මායි දෙන්නත් එක්ක පෝය දවසේ ගඟ ගාවට ගිහිල්ලා ගඟ දිහා බලාගෙන ඉන්න. හඳේ ඡායාව වැටෙනවා ගඟට. මම අන්න ඔබ ගලන ගඟට වැටෙන හඳේ ඡායාව දිහා බලාගෙන ඉන්නවා. ආන්න බලන්න. එකපාරක් ඇස් දෙක වහනවා අරිනවා. තව පාරක් ඇස් දෙක වහනවා අරිනවා. ඊගා පාර ඇස් දෙක වහලා ඇරලා දිගටම බලාගෙන ඉන්නවා. ඔබට තේරුණා ඔබට පුළුවන් ද උපමාව ගලපන්න ඔන්න දැන් කතා කරපු ටිකත් එක්ක ඔබ ඔන්න ගඟ ගාවට ගිහිල්ලා එකපාරක් ඇස් වහනවා ඇස් අරිනවා ඕක ගලපන්න බලන්න පළවෙනි පාර බලාගෙන ඉඳන ඇස් වහගෙන අරිනවා කියන්නේ එතකොට අර හැදෙන ඒ සමුදයනේ ඒක ඒක වෙන වෙනසක් වෙනස වෙනස් වෙනවා විපරිණාමයකටපත් වෙනවා. අන්න හරි. අපි ඔහොම මෙහෙම ගැලපුවොත් එහෙම තව ටිකක් ගඟ ගන්නව උපමාව Tamanට ගලපනවා. අන්න බලන්න දකින්නේ ඇහින්. ගඟ ඇහැ කියලා ගන්නවා. ඇහැ කණ්ණාඩියක් වගේ. ඔන්න බලන්න. කණ්ණාඩියට දැන් ගඟටනේ වැටෙන්නේ හඳේ ඡායාව. ඔන්න බලන්න. එහෙනම් ගඟ කියන්නේ ඇහැ. ඔන්න බලන්න ගඟ ඇහැට උපමා කරනවා. වැටෙන ඡායාව තමයි අර වැටෙන රූපය. ඔන්න දැන් ඔබට හඳේ හඳේ ඡායාව. හරිනේ වැටෙන රූපය. හොඳට බලන්න. එතකොට බලන්න. ආ දැන් ඔන්න උතනින් ඔබ ගලපන්න බලන්න. එහෙනම් මේ වෙලාවේ ඔන්න හැරියා අන්න ගඟට වැටලා ති වැටෙන ගඟ අන්න ගඟට වැටෙන ඡායාව අන්න රූපය ගැටුණා. ඔන්න ඇහැ වැහුවා. ඒ වෙලාවේ චක්කු විඥානය හටගත්තා. එතනම නිරුත්තයි. ඔන්න ඇහැ වැහුවා. හරිනේ? හරි. ඊගාව සැරේ ඊගාව සැරේ දෙවිනි දෙවිනි සැරේ දෙවිනි සැරේ අර දකින්නකොට වෙනස් වෙලා ඒ කියන්නේ ඇහත් වෙනස් වෙලා මේ දකින්න හඳේ ඡායාවත් වෙනස් වෙලා ඒ විඥානයත් වෙනස් එකක්. එහෙනම් අතන හිටපු ඇහත් ඇහවත් නෙමෙයි ඒ ඒ ඒ රූපෙත් නෙමෙයි ඒ විඥානයත් නෙමෙයි ඒ කිසි දෙයක් නෙමෙයි අලුත්ම එකක් මේ වෙලාවේ නේද? එහෙමයි. ආන්න හරි. එයා අරයා පාංශකෝලේ දීලා ඉවරයි නේද? එතනම ඒ ආවාසිවල දිලිවරයි. එහෙනම් මෙතනත් බලනකොට ඒකත් එහෙමමයි නේද? එහෙනම් දැන් ඔබ දිගට බලන් ඉන්නවා කියන තැන බලන්න. ඔබ බලන් ඉන්නව නෙවෙයි එහෙනම් නේද බලන්න. එතන එතන එතන එතන හටගෙන නිරෝධ වෙලා යනවා. එන ෂණික උපත මරණේ නේද දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම තියෙන්නේ. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ වයි නේද? එහෙමයි. ආන්න බලන්න. ওই ඥානේ ආවට පස්සේ ආන්න බලන්න එහෙනම් බලන්න මේ මොහොතට ඉපදෙනා ඉපදෙන කෙනා එතනම නිරුද්ධ වෙලා යනකොට ඉපදීමක්වත් පණවන්න පුළුවන්. එහෙම එකක්වත් කතා කරන්න බෑ නේද? ඉපදී ඒ කියන්නේ අන්න එක තමයි අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ ඒසන් රූප සමෝසුකෝ කියලා කිව්වේ. දැන් පේනවනේ දෙකේ ගැඹුර කොච්චරද කියලා. මොන ගැඹුරක්ද ඒකේ තියෙන්නේ? එහෙනම් බලන්න එහෙනම් මේ වෙලාවේ ඔබ හිත අතෑරියොත් මේ හිත මම කියලා ගන්න බෑ මේ හටගන්න හට ගැනීම මේ පටිච්චසමුප්පන්නව වෙන්නේ කියලා අන්න මොකද්ද වෙන්නේ අන්න ඔබ මේ හිතින් මිදෙනවා නේද අන්න හිතින් මිදෙනවා කියලා කියන්නේ දුකින් මිදෙනවා නේද ආන්න බලන්න එතකොට බලන්න මේ වෙලාවේ ආන්න බලන්න අන්න එතෙන්දි බලන්න මේ වෙලාවේ ඔබ එහෙනම් හිත තුල නැහෙනේ. ඊ හිත තුල නැහෙනේ ඔබ පිහිටලා. නෑ. ආ එහෙනම් හිත තුල නැත්තම් ඊ දුක තුල ඔබ පිහිටලා නැහෙනේ මේ වෙලාවේ. අන්න දුකින් මිදිච්ච විදිය. දැක්කද? අන්න එයා තමයි දුක අවබෝධ කරලා දුකින් මිදෙන්නේ. ආන්න දැක්කද? ඉතින් ඒක හරි ගැඹුරු තැනක ඔබතුමියට මේ ප්‍රඥාව තියෙනවා. ඒකයි මම ටිකක් ගැඹුරු තැනකින් ඔබතුමියට ටිකක් වෙනස් විදියකට මේක බැලුවේ කතා කරලා ඔබතුමීට තේරෙනවා ඔබතුමීට වැටහෙනවා මේක ඔබතුමීට වැටහෙනවා එහෙනම් බලන්න ෂණයක්වත් ඒ කියන්නේ එහෙනම් ඔබතුමීට ඕක තේරෙනවා කියලා කියන්නේ ඔබතුමී අවබෝධ කරේ මොකද බද්ධය කරත් සූත්‍රේ නේද ඒ කියන්නේ හිතන්නම් වාගමීය නප්පටිකං කිය අනාගතං යති දීතන් පහේ නැත්තම් අපච්චන්ත අනාගතං පච්චුප්පන්න යෝධම්ම තත්ත තත්ත විපස්සති කියන එක නේද ඔබ අවබෝධ කරේ ඒ කියන්නේ අතීතය ගෙවිලා ඉවරයි. අනාගතය ඇවිල්ලා නැහැ. එහෙනම් බලන්න අපිට බලන්න කිව්වේ එහෙනම් මොකද්ද? මේ මොහොතේ මෙන්න මේ මේ මේ මොහොතේ සිද්ධ වෙන සිද්ධිය නේද? මේ පච්චුප්පන්න මොහොත ගැනනේ අපිට දකින්න කියලා කිව්වේ. නේද? අන්නේ දකිනකොට අපිට පේන අන්න අපිට හම්බ වෙලා තියෙන්නේ මොකද්ද උත්තරේ? අපිට හම්බ වෙලා තියෙන්නේ බද්දේකරද සූත්‍රයේ උත්තරේ හම්බ වෙලා තියෙන්නේ නේ. ಜಾති <laughs> ධම්ම සූත්‍රයේ උත්තරේ හම්බ වෙලා තියෙන්නේ. ආන්න බලන්න ඇහැ හටගන්න ස්වභාවය, කන හටගන්න ස්වභාවය, දිව හටගන්න ස්වභාවය, රූපය හටගන්න ස්වභාවය, සද්දේ හටගන්න ස්වභාවය. ආන්න බලන්න මේ විදිහට බලනකොට අපිට පේනවා අපිට එහෙනම් මේ හම්බ වෙන්නේ මොකද්ද? බුදු පියාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල උත්තර ටික හම්බ වෙන්න පටන් ගන්නවා. ඒ හම්බ වෙන්නේ කාටද? අවබෝධයට. ආන්න බලන්න. අවබෝධයට හම්බ වෙන්නේ. ආන්න බලන්න. කෙනෙක් අවබෝධය නම් අන්න බලන්න එයා ඉන්නේ වෙලාවේ කොතනද? නිරෝධ ධර්මතාවයේ තුල. ඔබට මන් තේරෙනවද මේ කිව්ව ටික? ආන්න බලන්න. ඒ මොහොත කියන්නේ Nirodhiya තුල වාසය කරන. ඒ තුල තමයි සිහිය තියෙන්නේ. අන්න බලන්න සිහියෙන් ඉන්නවා කිව්වේ ඕකයි. ආන්න බලන්න. එහෙනම් මේ කුණු ගොඩට අයිතිකාරයෙක් වෙලා නැහැ නේද? ඔව්. ආන්න බලන්න කුණුකොටට අයිතිකාරයෙක් වෙලා නැත්තම් අන්න බලන්න නිරෝධ ධර්මේ නම් නිරෝධ ධර්මේ නම් ඒ වෙලාවේ පරිහරණය වෙන්නේ ආයින්නේ උදේවයි ඥානිය. ඒ මොහොතේ ඒ ඒ ප්‍රමාණයට ආර්ය ශ්‍රාංගික වැඩෙන මොහොතක්. ආ දැන්කද මේ කුණුකොඩ ලෙහෙන්න ඒ මොහොතක් මොහොතක් මොහොතක් පාසා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙන මොහොත තියෙනවා. ඉතින් ඒක තමයි අපිට මම මට ඔබතුමීට කියන්න තියෙන ඔබතුමීට මොනවම හරි තියෙනවනම් ඕන දෙයක් අහන්න. අන්න ඔබතුමිය ඇහුවා අර හතරවෙනි මානිය ගැන කිව්වා නේද? එහෙනම් ඒ හතරවෙනි මට ඒක අර ළඟ වෙන්න වෙන්න දැන් විශාලව පේනවා කියලා කියනවා. එතකොට එතකොට අර චලනය කියන එක අඩු වෙන ඒක පොඩ්ඩක් හදි කියලා. ඔව් එතකොට මේක මේක භෞතිකව වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා <coughs> මේ සුද්දාෂ්ටක හතර ආකාරයකට පවතිනවා කියලා. ඒ කියන්නේ කර්මජ චිත්තද උත්තුද ආහාරජ කියලා හතර ආකාරයක සුද්දාෂ්ටක පවතිනවා කියලා. දෙකක් භෞතිකයි දෙකක් අභෞතිකයි. කර්මජෝ චිත්තදෝ පවතින දෙක අභෞතිකයි. පේන්නේ නැහැ. අල්ලන්න බෑ. මේ උත්තුජ ආහාරජ කියන දෙක අන්න අංශු ආකාරයෙන් අපිට ඒක පදාර්ථයක් හැටියට අපිට පේන්න ගන්නවා. හරිනේ? සප්පටිකයි. ආන්න හරි. සප්පටිකයි අනිදස්ස සනිදස්සනයි සප්පටිකයි. අන්න හරි. සනිදස්ස. සනිදස්සනයි සප්පටිකයි. එතකොට භෞතික අභෞතික කියලා දෙහරියකට සුද්දාස්තික පවතිනවා. එතකොට දැන් මේ අපි භෞතික පැත්ත අරන් බැලුවොත් එහෙම විද්‍යාවෙන් අපිට පෙන්වන්නේ ඝන ද්‍රව වායු කියලා තුනයි. මේ පදාර්ථය සකස් වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්වන හතරක් කියලා. ඒ හතර පෙන්නනවා මේ හැම සුද්දාෂ්ට සුද්දාෂ්ටකයක් කියන්නේ එක එක භෞතික වේවා අභෞතික වේවා සුද්දාෂ්ටක සකස් වෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ මහා භූත හතරෙන් තමයි සකස් වෙන්නේ. මහා භූත හතර මූලික වෙලා ඒකෙන් ඒකෙන් හටගන්න උපාදාය රූප හතරක් තමයි වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ. ඒක කර්මජ වේවා, චිත්තජ වේවා, උත්තුජ වේවා, ආහාරජ වේවා. හරිනේ. ඒ කියන්නේ මූලිකම හතර තමයි පටවියාපෝ තේජෝ වායෝ කියන හතර. ඒක තමයි ඒකයි මහ භූත කියන්නේ. එතකොට මේ මහ භූතෙන් නිෂ්පන්න වෙන උපාදාය රූප හතරක් තමයි වර්ණගන්ධ රසෝජා කියන්නේ. හරිනේ. එහෙනම් මේ මේ මේ එතකොට බලන්න එහෙනම් පටවි මේ හතර මේ එතකොට මෙන්න මේ අටට කියනවා සුද්දාෂ්ටක කියලා. එතකොට මේ අට තමයි සුද්දාෂ්ටක වෙන්නේ. එතකොට මේ අට තමයි කුඩාම ඒකකේ යමක් සකස් වෙන්න පුළුවන් තියෙනවා. භෞතිකෝ වේවා අභෞතිකෝ වේවා. හරිනේ? එතකොට මේක වෙන බෙදන්න බෑ. එතකොට මේ මේ මේ අට වෙන් කරන්නත් බෑ. එකටම පවතින එකටම නිරුද්ධ වෙන්නේ. විනෝ අවි අවිනිබ්බෝගික රූප රූප කියන්නේ ඒකයි. අවිනිබ්බෝග. අන්න හරි. අවිනිබ්බෝග රූප කියන්නේ මෙයාට වෙන් කරන්න බෑ. එකටම පවතින. ඒ කියන්නේ පටවිස භාවය පටවියාපෝ තේජෝ වායෝ කියලා හතර වෙන් කරන්න බෑ. එකටම පවතිනවා. ඒ හතර ওই විදිහට පවතිනකොට ඒ ඒ මොහොතේ වර්ණ ගන්ධ රසෝජා කියන එක හට ගන්නවා. සුද්දාෂ්ටක එතකොට බලන්න මේ එහෙනම් ඒකේ අනිත් ස්වභාවය තමයි මේ හැම එකකම ස්වභාවය මොකද්ද? විපරිණාමයටපත් වෙනවා. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. එන එන බලන්න පටවියාපෝ තේජෝ වායෝ කියන එක අන්‍ය ස්වභාවයකටපත් වෙනකොට වර්ණ ගන්ධ රසෝජා කියන එක අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. කරන්න දෙයක් නෑ. <laughs> එහෙනම් මේ සුද්දාෂ්ටකවල ස්වභාවය මොකද්ද? වෙන් කරන්න බෑ. අන්‍ය ස්වභාවයකටපත් වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක තමයි ඒකේ ස්වභාවය. එතකොට දැන් උතන්දි බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ භෞතිකය ගැන අපි කතා කරනකොට අපි බලමු උන්වහන්සේ පෙන්වනවා පදාර්ථ හතරක් ගැන. ඒ පදාර්ථ හතර තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර. හරිනේ? ඔව්. එතකොට මේ පඨවි ස්වභාවය පඨවි ස්වභාවයෙන් උන්වහන්සේ පෙන්වනවා මේ පඨවි කියන්නේ අපි අපි දැනගෙනක් තියෙනවා ඝන කියන්නේ අපිට මේ අහු වෙන ස්වභාවය නේද? දැනෙන ස්වභාවයක් තියෙනවා පටවි. අන්න එතනදී අර ඝන ඒ කියන්නේ මේ ගැටෙන ස්වභාවයක් අපිට තියෙනවා. අන්න එතන තමයි ඝන කියන ස්වභාවය අපිට අහු වෙන්නේ. උසක් කියන එක තමයි ඝන උස ඝනකම අපි කියලා කියන්නේ ඝනකම කියලා කියන්නේ උස. එහෙනම් පටවි ස්වභාවයෙන් අපිට නිර්මාණය වෙන මානය තමයි උස කියන මානය. ඊට පස්සේ ආපෝ කියන ස්වභාවයෙන් නිර්මාණය වෙන ආපෝ කියලා කියන්නේ ගලන වැగిරෙන ස්වභාවයක්. නිකන් ගංගක ස්වභාවයක්. හරි ළඟක් කියලා ගත්තොත් එහෙම දිග උස දිග එතකොට බලන්න මේ විසිරෙන පැතිරෙන ස්වභාවය තමයි මේ වායු ස්වභාවය කියන්නේ විසිරෙනවා පැතිරෙනවා වායු ස්වභාවය බලන්න විසිරෙන පැතිරෙන ස්වභාවය තියෙනවා අන්න ඒකට කියනවා පළල කියලා එන බලන්න මේ මාන තුනෙන් අපිට මේ මේ පට මේ මේ පදාර්ථ තුනෙන් අපිට නිර්මාණය වෙනවා මාන තුනක් ත්‍රිමාණයක් අන්න ත්‍රිමාණය මොකද්ද ත්‍රිමාණය උසතික පළ පළල. ආන්න බලන්න. දැන් බලන්න උසදිග පළල කියලා ගත්තාම දැන් අපිට කියවුන්නේ නැති මානෙ තමයි පදාර්ථය තමයි තේජෝ. තේජෝ කියන එක. එතකොට බලන්න තේජෝ ධාතුව හරහා නිර්මාණය වෙන පදාර්ථයක් පදාර්ථයක් කියනවා. ඒ පදාර්ථය තමයි බලන්න තේජෝ කියලා ගත්තාම දැන් ඔබට පේන්නේ අඳුරේ පේනවද? අඳුරේ කිසි බෑනේ පේන්නේ නැහනේ. එතකොට බලන්න ඉරේලිය වැටෙනකොට අපිට උෂ්ණයක් හම්බ වෙනවා ආලෝකයක් හම්බ වෙනවා. ඒක හරියට පහන් දැල්ලක් ගත්තොත් එහෙම දැල්ලෙන් ආලෝකයක් තියෙනවා රස්නෙත් තියෙනවා. ඔබේ ගෑස් ලිපට ගෑස් ගෑස් වලින් උයනකොට ඒකේ ආලෝකයකුත් තියෙනවා රස්නෙත් තියෙනවා. නේ? ආ නේන එකිනෙකට මේ එකම කාසියක දෙපැත්තක් වගේ වෙන් කරන්න බැරුව දැල්ලයි ආලෝකයයි කියනවා වගේ තමයි මෙන්න මේ ආලෝකයේ ආලෝකයේ වැටෙනකොට ඉර සූර්යයා පායනකොට බලන්න ආලෝකයක් වැටෙනවා රස්නෙත් තියෙනවා. එන මේ තේජෝ කියන ස්වභාවය තුළ බලන්න තේජෝ කියන ස්වභාවයෙන් හැදෙන පදාර්ථය තමයි ආලෝකය කියන. මේ ආලෝකය නිසා තමයි අපිට පේන්නේ. වෙන් කරන්න පුළුවන් වෙන්නේ එකිනෙක දේවල්. නැත්තම් අපිට එකම විදිහට තමයි පේන්නේ. කිසි දෙයක් පේන්නේ නැහැ. එකම විදිහට පේනවා. අනිත් එක ඒකේ ඇතුලේ හැංගිච්ච තව කතාවක් තියෙනවා. ඒක තමයි එහෙනම් දැන් බලන්න ඔබ දැන් ඔතන ඉඳලා බලන් ඉන්නකොටම අඳුරු තැනකට එක්ක යනවා ඔබ. ඇස් දෙක වහලා. ඔබේ ඇස් දෙක ඇරියොත් එහෙම දැන් ඔබට එකම ওই ඉදිරියේ තියෙන දේවල් ගැන කියන්න කිව්වොත් ඔබට කියන්න පුළුවන්ද? ඔබට කියන්න පුළුවන් එකයි. අඳුරුයි කියලා විතරයි කියන්න පුළුවන්. වෙන කියන්න බෑ. ඔන්න දැන් ආලෝකයේ වැටෙනවා. ආලෝකයේ දීප හැටියම ඔබට අපිට ඔබට එකපාර දර්ශනය වෙනවා ඈත තියෙන විශාල අපි හිතමුකෝ ගයක් කියලා. ඔන්න ගයක් දර්ශනය වෙනවා. ඔන්න බලන්න දැන් ආපු මුකුත් වෙනස් කරේ නෑ. ආලෝකයක් දීපේ විතරයි කරේ. අන්න බලන්න එහෙනම් ආලෝකයේ ආපු දැන තමයි අපිට යමක් දර්ශනීය වෙන තැනක් තියෙන්නේ. අපිට ඒ දර්ශනීය වෙන දේ අර්ධරයක් හැටියට පේන්නේ. අවකාශයක් පේන්න ගන්නෙ. නේද? අවකාශයක් සකස් වෙනවා. අවකාශය තුල අවකාශය කියලා කියන්නේ ඔතන මොකද්ද? ඔබ ඉන්න ඔබ නිරීක්ෂකයා නිරීක්ෂකයා ඉන්න තැන ඉඳලා දුලක් තියෙනවා. ඒක තමයි අවකාශය. ඒ වස්තුවට දුරක් පේන්න ගන්නවා. නේද? ආන්න බලන්න. එහෙනම් මේ දුර කියන දුර කියන එක ආවේ කොයි වෙලාවෙද අපිට? ඒ දුර කියන එක ආපු තැන තමයි අවකාශය සකස් වෙලා තියෙන්නේ. අවකාශය සකස් වෙච්ච තැන තමයි එහා පැත්තේ අපිට පේන්නේ ගයක් තියෙනවා කියලා. ඒ ගෙට දුරක් තියෙනවා. නිරීක්ෂකයයි ඒ පේන වස්තුවයි අතර දුරක් තියෙනවා. ඒ දුර තමයි අවකාශය. එතකොට බලන්න මේ දුර කියන ආනේ නිර්මාණය වෙන්නේ එහෙනම් මේ ආලෝකයත් එක්ක. තේරුණාද අලුත් එක්ක එහෙනම් ඊට පස්සේ ඕක ඇතුලේ හැංගිලා තියෙන අනික් කතන්දරේ දැන් ඔබ ඉන්න තැනින් අපි හිතමු ඔබ මීටර 100ක් විතර ඈත හිටියේ කියලා මීටර 50ක් විතර ළඟට ගියොත් අර දුර වෙනස් වෙන්න වෙනස් වෙන්න අර පෙනිච්ච රූපේ කොහොමද තත්ත්වේ අර පේන පැහැදිලි තව ටිකක් අන්න හරි පැහැදිලි ඒ විතරද වෙන්නේ උස වෙනස් වෙනවා දිග වෙනස් වෙනවා පළල වෙනස් වෙනවා ඇයි ගේ ලොකුට පේනවනේ දැන් ළඟට යන්නේ යන්නේ කියනවා. අපි හිතමු මීටර 100ක් ඈත හිටියා. ඔබ කිලෝමීටරයක් විතර ඈතට යනවා. දැන් ඔබට කොහොමද ගියේ පේන්නේ? <laughs> පේන්නේම නැති තරම් නේද? චූටි නිකන් ගිනි පෙට්ටු කියන්නත් බෑනේ. සමහරකට පේන්නෙත් නැතුව යයි. හ්ම්. ආන්න බලන්න චූටියට වෙන. ඒතකොට උස දිග පළලෙන් නේද වෙනස් වුනේ? වෙනස් වෙනවා. ඒ කියන්නේ ත්‍රිමාණය වෙනස් වෙනවා. ත්‍රිමාණ රූපය වෙනස් වෙනවා දුරට අනුරූපව නිරීක්ෂකයාගේ නේද? එහෙමයි ආන්න බලන්න ඒක බලන්න එතකොට බලන්න එහෙනම් ඔය ඔක්කොම ඉන්නේ ආලෝකයේ තියෙන නිසා නේද ආන්න බලන්න එහෙනම් මේ ආලෝකය කියන පදාර්ථයෙන් හැදෙන මානෙ තමයි දුර කියන මානෙ තේරුණාද? ඒ දුරට සාපේක්ෂව නේද වස්තුවේ උස දිග පල්ල තීරණය වෙන්නේ. ආන්න බලන්න. එතකොට බලන්න ඔය එහෙනම් ඔබට පේනවා මේ එහෙනම් මේ දිග කියන මානෙයට අනුරූපව නේද? ඒ කියන්නේ දුර කියන මානෙයට අනුරූපව නේද උස දිග පල්ල තීරණය වෙන්නේ ඕනම දෙයක. නිරීක්ෂකයා ඉන්න තොරට අනුරූපව. දාන්න එහෙනම් බලන්න. ඒ කියන්නේ ආලෝකේ වැටුනේ නැත්නම් ඒත් ඔබට රූප හම්බ වෙනවද? වෙන් කරගන්න. එහෙනම් බලන්න ආලෝකය කියන පදාර්ථය නිසා තමයි අපිට මේ මේ ඕනම දෙයක් වෙන් කරලා දැනගන්න පුළුවන් වෙන්නේ. පුළුවන්. ආ යන්න හරි. ඒක තමයි ඒකෙන් ගන්න තියෙන ලොකුම ගැඹුර. එතකොට බලන්න එතකොට එහෙනම් බලන්න මේ ආලෝකය කියන පදාර්ථයේ නැතු වෙන්න අඳුරම නම් තිබුණේ අපිට මේකක්ව වෙන් කරගන්න පුළුවන්ද? බෑනේ. කිසි වෙන් කරගන්න බෑ. අන්න ඒකයි එහෙනම්. එතකොට බලන්න කිසි දෙයක් අපිට වෙන් කරගන්න බැරි වෙන. එහෙනම් බලන්න මේක මත තමයි එහෙනම් අර ත්‍රිමාණයේ නිර්මාණය වෙන්නේ. ඒ වගේම වස්තුවක් කියලා අපිට වෙන් කරගන්න පුළුවන් වෙන්නේ ආලෝකය නිසායි. තේරුණාද? ආ එහෙනම් බලන්න දුර කියන මානය නිසා තමයි අපිට උසදිග පළල කියන එක නිර්ණය වෙන්නේ. එතකොට ආනේ අනුවන්නේ නේද? එතකොට ආලෝකය කියන පදාර්ථය නිසායි අපිට යමක් වෙන් කරගන්නත් පුළුවන් වෙන්නේ. පුළුවන් වෙන්නේ. ආන හරි. එතකොට බලන්න එහෙනම් බලන්න <coughs> අපි මේ එහෙනම් ළඟ දුර උස පළල මේ ඔක්කොම අපිට මේ ගණන් කරන්න ත්‍රිමාණ ඔක්කොම හම්බ වෙන්නේ මෙන්න මේ එපා. දුර කියන මානෙ නිසායි. තේරුණා නේද? දුර කියන මානෙ. මොකක්ද එහෙනම් තේජෝ ධාතුව නේද? තේජෝ ධාතුව. ආ තේජෝ ධාතුව. එතකොට බලන්න ඊගාවට ඔබට තව පැත්තක් පෙන්නුවොත් එහෙම දැන් ඕක ඔය පෙන්නුවේ මම භෞතිකයේ පැත්ත. මනස පැත්ත ගන්නකෝ. මනස නිර්මාණය වෙලා තියෙන්නේ ඔන්න බලන්න දැන් ඔය ඔතන තියෙන්නේ මොනවාද? භෞතිකෝ පවතින ඒ කියන්නේ මේ භෞතිකය කියලා ගත්තාම එතන තියෙන්නේ උත්තුජ ආහාරජ කියන සුද්දාස්ටක ස්වභාවය ඒ නිර්මාණය වෙන ස්වභාවය මනස කියලා ගත්තහම මනස එනකොට කර්මජ චිත්තදගන ස්වභාවය ආවන්න චිත්තද සුද්දස්ට කර්මජ සුද්දස්ටක දෙක මොතන බලපාන හරි එතකොට බලන්න ඔන්න දැන් මනස තුළ දැන් මනස මනසේ හතරවෙනි මානෙ මොකද්ද සිව්වෙනි මානෙ මොකද්ද විඥානයේ සිව්වෙනි මානෙ මොකද්ද ඒක තමයි ප්‍රඥාව. ප්‍රඥාව. ආහන්න බලන්න. එන බලන්න මනසේ සිව්වෙන මානිය තමයි ප්‍රඥාව කියන්නේ මොකද ආලෝකයනේ. දැන් ඔබට තේරුණාද එතන කතන්දරේ? ප්‍රඥාව ආලෝකමත් වෙන්න වෙන්න වෙන්න ඒ කියන්නේ මේ මනස ආලෝකමත් වෙන්න වෙන්න ප්‍රඥාව වැඩි. එන බලන්න මනසේ හතර සිව්වෙනි මානිය තමයි ප්‍රඥාව. ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න තමයි අපිට මේ ලෝකයේ ඇත්ත දකින්න පුළුවන් වෙන්නේ. ඒක මත තමයි අපි සසර යනවද <laughs> සසරෙන් මිදෙනවද කියන තැන ඉන්නේ. අන්න එතකොට තමයි සුද්දාෂ්ටක චලිතය වෙනස් වෙන්නේ. තේරුණාද? සුද්දාෂ්ටක චලිතය වෙනස් වෙන්නේ අපි මේ මනස කොච්චර ප්‍රඥාවන්තද කියන තැන ඉඳලා. මනස ප්‍රඥාව වැඩි නම්, මනසේ ආලෝකය වැඩි නම් ඒ කියන්නේ ආලෝකය වැඩි නම් එතනදි මොකද්ද වෙන්නේ? අපෙන් අර ළඟට බැඳිලා තියෙන ඔක්කොම ඈතින් ඈතට ඈතින් ඈතට ඈතින් ඈතට යන ආලෝකය විහිදෙන ඈතකට නේද? ඈතට විහිදෙන ඉන්න ත්‍රිමාණයට මොකද වෙන්නේ? එන්න එන්න එන්න එන්න එන්න එන්න අඩු වෙනවා. අඩු වෙනවා නේද? ආන්න බලන්න. එන්න එන්න අඩු වෙනවා කියන්නේ මොකද්ද? අපේ බැඳීම් ටික නේද අඩු වෙලා යන්නේ මනස තුළ. දැන් ඔබට තේරෙනවා මේ කතන්දරේ ගැඹුර කොච්චරද කියලා. අපේ බැඳීම් තමයි දුර ළඟ කියලා අපිට හම්බ වෙන්නේ. ඇලීම් ගැටීම් රැවටීම් කියන ටික තමයි ඔය තියෙන්නේ. බැඳීම් කියන්නේ මොකද්ද? ඇලීම්. ගැටීම් කියලා කියන්නේ මොකද්ද? ආන් බලන්න. බැඳීම් කියලා කියලා කියන්නේ ඇලීම් වලට. ඇලීම් කියලා කියන්නේ මොනවාද? රාගයට. ගැටීම් කියලා කියන්නේ මොනවාද? දේශයට. ආන්න බලන්න. එතකොට බලන්න මේ රැවටීම මත තමයි මේ ඔක්කොම තීරණය වෙන්නේ. කොච්චරක් අපි රැවටෙනවද කියන එක මත. තේරුණාද? ඒකට බලන්න මේ මේ මනස මේ මනස දියුණු වෙන්න දියුණු වෙන්න මේ මානසික ස්වභාවය ආලෝකමත් වෙන්න ආලෝකමත් වෙන්න මේ මනස ප්‍රඥාවෙන් පිරෙන්න පිරෙන්න ආන්න බලන්න මේ මනස ආලෝකමත් ආලෝක උදපාදී ලෝකයෙන් මිදෙනවා මේ ලෝකයක් කියලා අල්ලන් තියෙන හැම තැනකින්ම මිදෙනවා. ආලෝකෝ කියන්නේ ඒකයි. තේරුණාද? ආලෝකය කියන්නේ මේ ලෝකයෙන් මිදිලා යනවා. ඇත්ත නේද? දැන් ඔබට පේනව නේද? ඇලීම් වලින් මිදෙනවා. ගැටීම් වලින් ගැටීම් එන්නේ ඈතට ඈතට යනවා. ඇයි මේකත් එක්ක තියෙන බැඳීම එන්නේ එන්නේ එන්නේ නැහැ ඇත්තෙනවා. මේ ආලෝකයේ වැටෙන්න වැටෙන්න. පේනවද ඔබට? <laughs> ඉසල්ල බෙවුන්නේ ඕක. ඉසල්ල ඕක අඳුරු වෙලා තිබුණේ. අන්න එතකොට බලන්න සුද්දාෂ්ටක චලිතය එන්න එන්න එන්න අඩු වෙන්න ගන්නවා. අන්න. එතකොට බලන්න දිනක සම්පූර්ණයෙන්ම ඔය කියන බැඳීම් සම්පූර්ණයෙන්ම ශුන්‍යම වෙලා ගිය තැනේදී ආන්න බලන්න සුද්දාෂ්ටක චලිතයේ බිඳුවක්. අන්න ඒ වෙලාවට කියනවා රාගක් කියෝ නිබ්බානම්, දේශක් කියෝ නිබ්බානම්, මෝහක් කියෝ නිබ්බානම් කියව තැනදී ඔබ තවදුරටත් ඒ හිතේ අයිතිකාරයෙක් වෙලා නැහැ. අංශු මාත්‍රයකවත් නැහැ. තේරුණාද? සම්පූර්ණයෙන්ම මායයට අයිති ටික මායයට දීලා ඔබ ප්‍රඥාව තුල සම්පූර්ණ විඥාන විඥා ආයි කවදාකවත් ඒ කියන්නේ කිසිම දවසක සංසාරේ යන්න හේතු හැදෙන්නේ නැහැ. අන්න මං ඉස්සල්ලා වෙන්න හේතු ටික අර ගේත් එක්ක. ඔබට කියුණා. පංච උපාදානස්කන්ධ දුක කියන තැනින් පෙන්නවා. මුලින්ම කතා කරපු දැන අහන්න බලන්න රාගක්ඛ්‍යෝ නිබ්බානං දේශක්ඛ්‍යෝ නිබ්බානං මෝහක්ඛ්‍යෝ නිබ්බාන කියනකොට ඔතන සම්පූර්ණම ප්‍රඥා ස්වභාවයක් විඥාන ස්වභාවයක් නැහැ. අංශු වාක්‍යයක් විඥාන ස්වභාවයක් ආනවන. අන්න එතකොට සම්පූර්ණ ප්‍රඥා ස්වභාවයක් කියනකොට සම්පූර්ණම එතකොට බලන්න මේ ලෝකෙින් මිදිලා. ආලෝක උදපාදී. මේ ලෝකය ඉක්මවලා ගිහිල්ලා ආන්න දැක්කා. මේ ලෝකයට නැවත සකස් වෙන්න හේතුවක් නැහැ. ඒ කියන්නේ රාග දේශ මොහ අවිද්‍යා තණ්හා සම්පූර්ණයෙන්ම දුරු වෙච්ච තේරුණාද ඒක? තේරුණා. එහෙනම් බලන්න මේ මනස තුල <clears throat> එතකොට අපිට මනින්ම නම් ලෝකය සකස් වෙන්නේ ඉස්සල්ලා බලන්න සුද්දාෂ්ටක චරිතයේ උපරිමම තියෙන වෙලාව තමයි අපි මේ ලෝකේ අල්ලන් දීපු වෙලාව. ඒ වෙලාවේ බලන්න මනසේ ස්වභාවය හරියට අර කැළඹිච්ච විලක් වගේ. කැළඹිච්ච විලක ස්වභාවය මොකද්ද? මැද පේන්නෙත් නැහැ, යට පේන්නෙත් නැහැ, මොකක්වත් පේන්නේ නැහැ. නේද? එහෙනම් මේ අපි මේ විල ගැන හරියට දැනගෙන අපි මේ විලට විල කැළඹෙන විදිය දැනගෙන ඒ විල නොකැළඹෙන විදියට මේක අපි ඒක පරිහරණය කරගෙන කරගෙන කරගෙන යනකොට අවබෝධයෙන් දැන් මොකද වෙන්නේ? අන්න අර මනසත් අන්න මනස උපමා කරගන්න විලට. අන්න අර මනසත් ඒ විදියට නිවෙන්න ගන්නවා. බලන්න මනස කැළඹෙන්නේ කොහොමද? මේ ආයතන හය ක්‍රියාත්මක වෙනකොට. ඇහැ ඉපදෙනකොට කන ඉපදෙනකොට නහය ඉපදෙනකොට දිව ඉපදෙනකොට කය ඉපදෙනකොට මන ඉපදෙනකොට මේ මනස කියන විල කැළඹෙන්න ගන්නවා දැක්කද ආන්න බා එතකොට මේ ආයතන ටික අපි අවබෝධ කරගන්නකොට මොකද වෙන්නේ මුලින්ම අපි ඇහැ කන නාසය දිව කය කියන පහ අවබෝධ කරගන්නවා අවබෝධ කරගත්ත තැන බලන්න ওই පහෙන් ආවේ මේ විලට අන්න මේ මේ පහෙන් එන කතන්දරේ එන්නේ එන්නේ අඩු වෙනකොට දැන් මොකද වෙන්නේ මනස අන්න බලන්න විල කැරවෙන එක අඩුවේ. අන්න නිශ්චල වෙන්න පටන් ගන්නවා. එතකොට බලන්න ඊට පස්සේ අන්න දැන් දැන් එක ගැනයි දැනගන්න තියෙන්නේ. අන්න බලන්න. දැන් අපි කරන්නේ මොකක්ද? මේක දකින්න දකින්න දකින්න අපි අර මේ මේක දකින්න දකින්න වෙන්නේ අන්න අර මනස කැළඹෙන ස්වභාවය අඩු වෙන්න ගන්න. එතකොට බලන්න මනස කැළඹෙන්නේ මොකෙන්ද? කෙලෙස් වලින්. ආන්න බලන්න මනසේ කෙලෙස් කොයි ප්‍රමාණයක්ද තියෙන්නේ? ඒ ප්‍රමාණයට මනස කැළඹෙනවා. එහෙනම් බලන්න ඕක තමයි කිව්වේ නිස්සිතස්ස චලිතං අනිසිතස්ස චලිතන් නැති කියලා. නිසිතස්ස චලිතන්. මේ මනස කැළඹෙන්නේ මොකක් නිසාද? කෙලිස් තියෙනකම්. අනිසිතස්ස අනිසිතස්ස චලිතන් නැති. මොකක්ද ඒ කියන්නේ? මේ මනස අන්න බලන්න. කෙලිස් නැත්තම් මේ මනස කැළඹෙන්නේ නැහැ. අන්න බලන්න. දැක්කද? එතකොට බලන්න. අන්න එතකොට තමයි සංසිඳීමටපත් වෙන්නේ. සංසිඳීමකටපත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ආනපන පස්සද්ධිය කියන එක ඇති වෙන්නේ එතකොටයි. ආනපන. දැක්කද ඔබට දැන් තේරෙනව නේද? එහෙනම් මනස එතකොට බලන්න. මනස නිවෙනවා කියලා කියන්නේ ගිනි නිවෙනවා. මෙච්චර වෙලා ගිනි තිබුණේ මොනවා රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න. ඔබ දැක්ක මුලින්ම ඔක්කොම දහට ගත්තේ මනේ නේද? මනසි. ආන්න බලන්න රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න නිවෙනකොට අන්න බලන්න මනස නිවෙන්න පටන් ගන්නවා. දැන් ඔබ දැක්ක නේද ඉපදින හැටි. යා මව කුසින් නෙමෙයි මේ හිතක් හටගෙන හිතක් නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා දැකබැයි ಜಾති ගින්නුත් නිදෙනවා නේද? ಜಾති ගින්නෙන් මිදෙන්න ගන්නවා. ඔන්න බලන්න. ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න ඔක්කොගෙම මිදෙන්න ගන්නවා නේද? <laughs> එකින් එක. ආ අන්න බලන්න. ඒ මිදෙන්න ගන්නවා කියේ මොකද්ද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ, අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබිති තම්පි දුක්ඛා, සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිය උදෙනින් මිදෙන්න ගන්න. එහෙනම් ඔබ අවබෝධ කරේ මොකද්ද? දුක්ඛාරිය සත්‍යය. දැක්කාද? <laughs> ඔබ අවබෝධ කරේ දුක්ඛාරිය සත්‍යය. දුක හටගන්න හේතුව දැක්කා. ආ අන්න දැක්ක දුක් හටගන්න හේතුව දැක්ක තණ්හාව ආන්න දැක්ක එතකොට බලන්න එහෙනම් ඔබ ඉන්නේ දුක්ඛ නිරෝධය තුල මේ වෙලාවේ ආන වනුබ පංච උපාදානස්කන්ධයේ මේ හටගන්න දේ යමක් දෙයක් ඇත්ත කරගෙන දකින ලෝකෙින් මිදුණා. ඔබ දැක්ක හටගන්න හිතක් පටිච්චසමුප්පන්නව හටගන්නවා කියලා දැකපු තැනම ඔබ ඉන්නේ නිරෝධය තුල. ඉතින් ඕක නේද ප්‍රතිපදාව හැටියට කරන්න කිව්වේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒ දකින්න කියන්නේ ඒක නේද මහත්තයා. උදේවයි දකිමින් ඉන්නවා කියන්නේ. හරියටම හරි. උදේවයි දකින්නවා කියන්නේ ඕකමයි. ඒ කියන්නේ ඔබ දකින්න ඥානෙ මොකද්ද? ඔබ ඉස්සල්ලා ආස්වාදයක් ගත්තේ. ගේ සැපයි කියලා තැන නේද හිටියේ? ආස්වාදයේ සැපයි කියන තැන හිටියේ. අහන්න වල ඇහෙන් <laughs> කනෙන් අහෙන් දිවෙන් කයින් මනෙන්. ඔබ දැක්ක නේද? ගේ සැපක් නෙමෙයි දුකයි කියලා. දුකයි කියලා. ආ අන්න දැක්කද? ඒ දැකපු තැනම දැක්කද? අන්න දැක්කද? දැන් ඔබ ඉන්නේ ආස්වාදයේ දුකයි කියන තැන. ආන්න දැක්කද? එහෙනම් මොකද්ද ඥානය? ආස්වාදයේ ආදීනව දැක්කා. මේක සැපයි කියලා ගත්තොත් මොකද්ද වෙන්නේ කියන එක දැක්කා. තණ්හාවට අහු වෙනවා. තණ්හාවෙන් බැඳෙනවා. දැක්කද? වටිනාකම් දෙන්නේ යනවා. අන්න එකයි තණ්හාව කිව්වේ. අන්න එකයි තණ්හාව. අන්න බලන්න දැන් ඔබ එතනින් මිදෙනකොට ආස්වාදයේ දුකයි. ආන්නවල ආස්වාදී ආදීනව දැක්ක ආස්වාදී ආදීනව දැකපු කෙනෙක්ට තමයි නිස්සරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඔබ ඒක තමයි දැක්කේ. දැක්කද ඔය වචන වලින් දැකපු දේ තමයි ඔබතුමී ඔය දැන් ජීවිතාවබෝධයෙන් කියන්නේ. අනිත් පැත්තට. දැක්කද? ඒ වචන අවශ්‍ය නැහැ. එන ඕක තමයි කියන්නේ. එන යමෙක් ආස්වාදී ආදීනව දකිනවා නම් නිස්සරණයටපත් වෙන්න මග ඒක තමයි. එහෙනම් ආස්වාදී ආදීනව දකින නිස්සරණයටපත් වෙන්න කියලා පෙන්වන්නේ ඕන ඕක. ඉතින් හරි ගැඹුරු චුට්ටි කණයි තියෙන්නේ මොකද්ද? අපි මේ ආස්වාදේ සැපයි කියලා අහුවෙන්නෙම අපි ලෝකේ අපි බලන්න දෙයක් හොයන්නේ අපි හොයන්නේ දුකද්ද සැපද්ද? අපි උයන් අපි නෑ මං අහන්නේ අපි මේ ලෝකේ පරිහරණය කරනකොට අපි කැමති සැපටද දුකටද අපි කැමති සැපට එහෙනම් අපි හොයන්නේම සැප එතකොට ඔබ දැක්කයි ඉස්සලා දුක්ඛ ලෝකෝ පටිච්චිතා කියලා එතකොට බලන්න ලෝකේ තියෙන දුකම නම් ඔබ ඔබ ඔබ රැවටිලා තියෙනවා දෙයක් සැපයි කියලා තියෙනවා කියන තැනවා. අන්න දැක්කද? එතකොට ඔබ හොයන් ගිහිලා තියෙන්නේ දුකක්මයි. අන්න දැක්කද? අන්න එක තමයි අවිද්‍යාව කියන්නේ. අන්න එක තමයි රැවටීම. ඒ රැවටීම ගැන නොදන්නාකම තමයි අවිද්‍යාව. ආන්න බලන්න. ඒක වෙන්නේ ඔබ ඉන්නෙම සැපත් නැති දුකත් නැති තැනක. ඒ දෙක සැපත් නැත්තම් දුකත් නැත්තම් ඔබ ඉන්නේ සැප බිඳුව වෙච්ච තැනක නම් බලන්න සැප බිඳුව වෙච්ච තැන තමයි දුක බිඳුව වෙලා තියෙන්නේ. සැප බිඳුවයි දුක බිඳුවයි කියන්නේ උපේක්ෂාව. අදුක්කම සුඛ කියන තැන. ඒ ඒ නිසා තමයි ඒ බලන්න උපේක්ෂාව කියන එක අපි ඉස්සෙල්ලා දැක්ක උපේක්ෂාව වෙන්නේ රැවටීම නිසාමයි. මෝහයමයි උතන තියෙන්නේ. ඒක ඕක තමයි දක්ඨබ සූත්‍රයේ බුදු පියාණන්හන්සේ පෙන්වන්නේ සැප දුකක් හැටියට දුක හුලක් හැටියට අදුක්කම සුඛ අවිජ්ජා අනිච්ච හැටියට දකින්න කියලා. අනිච්ච හැටියට දකින්න කියනවා. ආන්න අර උපේක්ෂාව අනිච්ච හැටියට දකින්න කියනවා. දැන් බලන්න ආන්න හරි ඉස්සල්ල ඔබ සැප තියනවා කියලා අහුවෙන්නේමයි. රැවටීම නිසායි. එතකොට බලන්න සැප තියනවා කියලා අහුවෙන්නේම රැවටීම නිසායි. එතකොට සැප කියන තැන තියෙන්නේ මොකද්ද? දුකමයි. එතකොට රැවටීම කියන තැන තමයි මැද. එහෙනම් සැප දුක් කියලා දෙකක් බෙදෙන්නේ රැවටීම නිසායි. අන්ත දෙකක් හැදෙන්නේ. සැපයි දුකයි කියලා අන්ත දෙකක් හැදෙන්නේ රැවටිච්ච නිසායි. එතකොට බලන්න මේ අන්ත අන්ත දෙකක් හැදෙන මැද තමයි උපේක්ෂාව කියන්නේ. එන උපේක්ෂාව කියන තැනමයි රැවටීම කියන්නේ. එතනම තමයි මෝහය. ඒ එතනම එන බලන්න රැවටීම කියන්නේ දුකක් නේ. එන උපේක්ෂාව කියන්නේම දුකක්. තේරුණාද? එහෙනම් බලන්න දෙයක් ඕන වෙන්නේ අන්න බලන්න උපේක්ෂාව කියන තැන සැප බිඳුවයි දුක බිඳුවයි. එහෙනම් දැන් දෙයක් ඕනේ. අන්න සමුදය වෙන්න ඕනේ දෙයක්. අන්න සමුදය වෙනවා කියන්නේ බලන්න අනිච්ච ලක්ෂණය. අන්න බලන්න ඔය මොකද්ද සමුදේ වෙන්නේ දුක. දුක දුක දුක දුකට හේතුව. අන්න සමුදේ වෙන්නේ ඕකයි. දැක්කද? ඒ කියන්නේ ඉතිමස්මින් සති ඉදන් හෝති ඉමස් උප්පාදා ඉදන් උප්පච්චති. මේ ඇති විට මෙය වේ මෙය උපදින විට මෙය උපදී. අනේ දෙයක් උපදින්න ඕනි දැන්. අන්න බලන්න ඔය පෙන්වීම මොකද්ද? දුක්ඛ සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය. ආන්න මේ චතුරාර්ය සත්‍යලත් ගලපලා බලන්න ඔබතුමිය. දැන් ඉපදෙන්නේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. අන්න ඔබ ඔබට යමක් ඕනේ කියලා ඔබ ඔබට දැන් ඕනේ දේ උපද උපදිනවා. ඉපදෙන්නේ කොහොමද? ස්කන්ධ පහ. <laughs> ඔන්න බලන්න ස්කන්ධ පහ. ඉපදුනේ කොහොමද? අවිද්‍යාවච්ච සංඛාර. සංඛාරවච්ච විඥාන. මේ ආකාරයෙන් ස්කන්ධ පහක් මෙතන හට ගන්නවා. අන්න හටගත්ත දැන් හටගත්තේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක්. ඉපදුනේ මොකද්ද? දුක. අන්න දුක්ඛාරී සත්‍යය. දුක හටගන්න හේතුව තණ්හාව. සැපක් මෙහෙව්වේ ආස්වාදයේ සැපයි. ආන්න බලන්න. දුක හටගන්න හේතුව තණ්හාව. ඔබ හෙව්වේ ආසාදය. සැපක් හෙව්වේ. බලන්න ඉපදුනේ දුකක්. එන දුක හටගන්න හේතුව තමයි තණ්හාව. සැපක් කියලා හෙව්වා. හේපු දැන ඉපදුනේ දුකක්මයි. පැහැදිලි නේ? හොඳට පැහැදිලි නේ? හොඳට පැහැදිලි. එහෙනම් බලන්න. එහෙනම් දැන් ඔබ මේක අවබෝධ කරගන්න දුක්ඛ නිරෝධය. ඉතිමස්මි නසති දන්න හොති මස්ස නිරෝධෝ විදන්නු නිරුච්ඡති. මේ නැති විට මේ මේ මේ නැහැ. මේ නූපදින විට මේ නූපදී අහන්න බලන්න ඔබ දැක්කා මේ අන්න බලන්න දැන් ඔබ මේ ඔබ මේ දුක අවබෝධ කරපු තැන ආස්වාදී සැපක් හැටියට නෙමෙයි ආස්වාදී දුකක් හැටියට දකිනකොට දැන් මේ සැපක් හොයාගෙන යනවද ඔබ නෑනේ අන්න බලන්න ඔබ දන්නා මේ දුකක් කියලා හටගන්නේ අන්න බලන්න එහෙනම් තණ්හාව නෑ එහෙනම් දුක්ඛ නිරෝධී කිව්වේ තණ්හාව දුරු කරන්න කිව්වේ හරි නේද එහෙනම් හරි හරියටවා හරි හරියටවා හරි අල්ලන්න දැන් ඔබ සැප කියන තැන දුකද කියලා දැකලා තියෙනවා අදුක්කමස කියන්නේ දුක ඒ කියන්නේ දුක ඔබ වේදනාව අවබෝධ කරලා තියෙන්නේ සැප දුක් උපේක්ෂා කියලා තුනක් නෑ එකයි තියෙන්නේ මොකද්ද තියෙන්නේ දුකක් වයි තියෙන්නේ කෙනෙක් දුකට කැමතිද කැමති නෑ දුකට කැමති නැත්නම් තණ්හාව දුරු වෙන්නේ දැන් තේරුණාද ගේ හදන වඩුවව කෙලින්ම කපලම දානවා සම්පූර්ණ සුළු විසුණුම කරනවා ආ එහෙනම් දිගින් දිගටම ඕකම නේද දකින්න තියෙන්නේ දකින්න තියෙන්නේ ඒකම තමයි ආ එහෙනම් ඕක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා කියන්නේ ආස්වාදී ආදීනව දැකලා නිස්සරණයටපත් වෙන මගක ගමන් කරනවා ආ එහෙනම් ඔබ දකිනවා මේක හේතුඵලව හටගන්න එකක් මේක මම කියලා ගන්න බෑ එහෙනම් මේ සැප එහෙනම් මෙච්චර දවසක් එළියේ තියනවා කියලා ගැටිච්ච තැන පට්ට මුලාවක්. මේ ඇලෙන ගැටෙන රැවටෙන ඔක්කොම වෙන්නේ මනස තුලින්මයි. එහෙනම් දෙයක් ගයක් කියලා ඉපදුනා නම් ඔබ අව අනවබෝධයක ඉන්නවා නම් ඔබට ඉපදිලා තියෙන්නේ මොකද්ද? රාග දේශ මොහ. ආ තුන තුනට වෙන වෙනම උපදිනනේ තුන එකටම හට ගන්නවා. ඔබ ඇලීමට ගියා නම් ඇලීම කියන තැන ගැටීම තියෙනවා. ඒ කියන්නේ රාගය කියන තැන බලන්න රාග මෝහ දෙකම යෙදෙනවා. දේශ මෝහ දෙකම යෙදෙනවා. මෝහ මෝහ දෙකම යෙදෙනවා. තේරුණාද? එහෙනම් ඔබ රාගය කියන තැනට ගිය තැනම ඇලිච්ච තැනම ගැටීම තියෙනවා. ඒ ගැටීම තියෙනකොටම බලන්න මුලාව තියෙනවා. තුනම එකට තියෙනවා. තුන වෙන වෙනම නෙමෙයි. ඔබට තේරෙනවද මේකේ ගැඹුර දැන්? තුනම එකට තියෙන පුදුම ගැඹුරක් නේද? තුනෙන්ම මිදෙනවා ඔබ. එකකින් නෙමෙයි තුනෙන්ම මිදෙනවා අන්න දැක්කද සාදු සාදු සාදු අනේ ඔබට වැටහෙවා මේ කාරණාව එතුමා හරියම අවුල් මට හදලා දෙන්න. ඒකම ලොකු දෙයක් මට නම් කවදාවත් කල්යාණ මිත්‍රයෙක්ගෙන් මට මේ වගේ අහන්න හම්බුන්නේ නැහැ මේ වගේ මේක හදලා කිරීම මට ඉතින් මෙතන කියනවා කරන්න බැරි කිසි දෙයක් මහත් මම කරුණ එකක් මේ පොඩ්ඩක් අහගන්න ඕනේ පොඩ්ඩක් පැහැදිලි මදි මට තව ටිකක් සද්දෙන් කතා කරන්න අර ඔබතුමා කියනවා ඇහෙනවද ඇහෙනවා ඔබතුමා කියනවා දැන් අර අර එහි බින්දුවක් තන අග එකතු වෙලා ඊමට පතිත වෙන ෂණය ඒක ආලෝකේ වැටෙන්නත් වැටෙන්නත් ඕනේ ඒ ෂණේ ඒ වතුර බින්දුවෙන් දකින්න ඒ දේ දුන්න දේ දුන්න කිසියම් කෝණකින් දකින්න ඕනේ අන්න ඒ වගේ තමයි මේ අවබෝධය අපිට මේ අවබෝධය මහත්යා මේ ඇත්තටම දැන් අපි ඉතින් වයසත් එක්කනේ ඉතින් මේක මේ අවබෝධය ඇති කරගන්න මොන වගේ කෝණයකින් දැන් අපි බලන්න දැන් මේ ටිකටවත් අපි කොහොමද කරගන්නේ මොක අපිට අන්තිම වෙනකොට මොකක්වත් දැනෙන්නේ නැතිවත් අපි මොන මොන තත්ත්වයක උපදීද කියන එක අන්න ඒ වගේ දේ මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. අන්න හරි. ඔය ඔය ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔබට බලන්න කිසි දෙයක් නැහැ වෙන. ඔබ දකින්න තියෙන්නේ එහෙනම් මේ හිතක් හට ගන්න තැන ඔබ දෙක උපද්දවන්නේ. ඔබ දෙක උපත් නෑනේ ඒක පටිච්චසමුප්පන්නෝ මේ හට ගන්න ක්‍රියාවලිය. ඕක දැකපු තැන ඔය හිත ඔබ කියලා ගන්න පුළුවන්ද ඔබට? ඔය උපදින එක ගන්න බෑ. ගන්න බෑ. ගන්න බෑ. එතකොට ඊ ඉපදින එකේ හරයක් තියනවාද? එළියේ ඒ ඉපදින එක එළියේ තියෙන එකක්ද? ඇතුලේ තියෙන එකක්ද? ඒකේ ගන්න හරයක් තියනවාද? හරයක් නෑ. නෑ. අන්න එහෙනම් දකින්න හටගන්නේ පංච උපාදානස්කන්ධය. ඒක අනිච්චයි, දුක්ඛයි, අනාත්තමයි. ගන්න හේතුඵලව හට ගන්නවා. ඒකේ ගන්න කිසිම සාරයක් නැහැ. ඒකමයි මේ මොහොතක් පාසා සිද්ධ වෙන්නේ. ඒක කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි. ඒක තමයි පෙන්වෙන්නේ නහිදන් අත්ත කතම් බිම්බන් නහිදන් පර කතම් අගන් හේතුම් පටිච්ච සම්භූත හේතුම් පටිච්ච සම්භූත හේතු බංගා නිරුච්ඡති කියලා පෙන්නනවා. يعني හේතු නිසා හට ගන්නවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒක දෙයියෙක් කෙනෙක් පුද්ගලයෙක් කවුරුවත් කරනවා නෙමෙයි මම කරනවත් නෙමෙයි. හේතු නිසායි හටගන්නේ. ඒ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. එහෙනම් මේ මොහොතේ මේ පටිච්චසමුප්පාද මේ පටිච්චසමුප්පන්නව හටගන්න එක ඔබ අවබෝධයේ ඉන්න කොටයි නිරුද්ධ වෙන්නේ. අනාබෝධයේ ඉන්න කොට නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක නැවත හටගන්න හේතුව තියෙනවා. එහෙනම් ඔබ මේ වෙලාවේ ඉන්නේ මොකද්ද? එහෙනම් බලන්න ඔබට දැන් ඔබ මෙන්න මෙතනින් බලන්න. රාග දේශ මොහ යෙදෙන තැන ගැන ඔන්න ඔතනින් බලන්න හටගන්නේ මොකද්ද ඔබ ඒකට ඇලෙන්න යනවා නම් ගැටෙන්න යනවා නම් රැවට් අන්න එතනදිම දකින්න ආ මේ හටගත්තේ රාග සංපස්සය මේ හටගත්තේ දේශ සංපස්සය ආ මේ මෝහ සංපස්සය දැන් මම ඔබට පෙන්නුවා ඇලෙන තැන බාහිර දෙයකට නෙමෙයි ඇලෙන්නේ හිතින්මයි අන්න මම ඔබට ඉස්සෙල්ලා අර පළවෙනි උපමාවෙම පෙන්නුවා කොහෙන්ද උනේ කියලා හරිද ඒ කියන්නේ රාග දේශ මෝහ යෙදෙන්නේ හිතින් නම් ඔබට ඇලෙන්න දෙයක් කොහෙවත් තිබිලා තියෙනවද නෑ අන්න ඒක දකින්නකොට ඔබ දකින්න ඇලෙන දෙයක් එනකොට ඔබ ටක් ගාලා දකින්න ආ රාග සම්පස්සයක් මේ වෙලාවේ හට ගන්න හට ගන්න ගියා අන්න ඔබ දැක්කා අන්න දකින්න දැන ඔබ ඒක තුල නෑ වෙන්දට උනේ ඕකත් එක්ක ඇලි ඇලිම ගියා නේද දිගින් දිගටම එහෙනම් ඔබ ඕක දකින්නකොට ඔබට එනවා එකපාරම සතුට එක අකුසල් සිතක් දැක්කා අන්න අකුසල් සිතක් හටගත්තා දැක්කා ටක් ගාලා දැක්කා දකින්නකොටම ඔබට එනවා අප්‍රමාණ සතුටක් බුදු පියාණන් වහන්සේ එක අකුසල් සිතක් හඳුනා ගන්න එකම මහත්ගත කුසලයක් කියලා දේශනා කරලා තියෙනවා නේද? අනේ ඒ බුදු පියාණන් වහන්සේ වර්ණනා කරපු තැනක නේද මේ මොහොතේ ඉන්නේ කියලා අන්න දකින්නකොට ඔබ ධර්මයේ දැකලා තියෙන්නේ එතකොට. ඔබ බය වෙන්න එපා. ඔබ ඉන්නේ නිරෝධිය තුල. ඒ හටගත්ත අන්න බලන්න ඒ හටගත්ත රාගය ඒ ඒ රාගයෙන් ගොඩ ගොඩ නැගිච්ච පංච උපාදානස්කන්ධය එතනම නිරුද්ධ වුණා. ඔබ ඉන්නේ Nirodhe තුල. දැක්කද ඔබ ඒකට අයි ඔබ ඒකත් එක්ක ඇලි ඇලි ගැටි ගැටි යන්නේ ඔබ එතනදි දකිනවා වෙන්දට මේ වගේ එකක් හටගත්තාම කොච්චර කැලි ඇලි ගියාද? ඈ ඒවත් එක්ක කොච්චර දේවල් ඔබ ගොඩනගා ගත්තද මේ සංසාරේ යන්න ගොඩ නැගුණාද? මේ මොහොතේ සියල්ලංගෙම නිදහස් නේද? අන්න ඔබට සතුට ඇති වෙන්න පටන් ගන්නවා. ඕකයි ඕනේ. කුසල චිත්තයක් හට ගන්න නම් සතුට තියෙන්න ඕනේ හිතේ. ඒ සතුට ඇවිල්ලා මේ ලෞකික සතුට නෙමෙයි. ලෝකෝත්තර සතුටක් හිතේ ඇති වෙන්න ඕනේ. ලෝකෝස්සල කුසල චිත්ත හිතේ හට ගන්න ඕනේ. ලෝකෝස්සල කුසල චිත්තයක් හටගන්නේ ලෝකෝත්තර ඥානයක් තුළ. ලෝකෝත්තරව මැඩෙන සතුටක් තුළ. තේරුණාද? අන්න ඒක ඔබ උපදවා ගන්න ඕනේ. ලෝකෝත්තරව ගොඩනැගෙන කුසල චිත්තයක්. ඒක නිපින්නේ සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදමන ඒතම් බුද්ධානුශාසනං කියලා දැක්කද? ආ එහෙනම් ඔබ මේ හිත දැන් කාමද ඔබ දකින්නේ? ඔබ ඔබවනේ දකින්නේ. ඔව් ඔව්. ඒ කියන්නේ ඔබ මෙච්චර කල් ඔය හිත කියලා හිතාගෙන හිටියා මම කියලා. අන්න ඔබ ඔබව දකින්න පටන් ගන්නවා පළවෙනි සැරේට. එහෙනම් ඔබේ සරණ තියෙන්නේ ඔබේ තුලමයි. කිසි කෙනෙක් ඔබට සරණ වෙන්න බෑ. ඔබට සරණ ඔබමයි. අන්න බලන්න ඔබ ඔබේ සරණ ගියන මොහොත මේ මොහොත අන්න එතකොටයි බුද්ධ පහළ වෙන්නේ. ඔය ඔය ඔය මොහොත බුද්ධ පහළ වෙලා තියෙන මොහොත. තේරුණාද? ඔබ මායාවේ ලෝකෙින්ම මිදිච්ච මොහොත. ඔබ ওই විදිහට දිගින් දිගටම දකින්න. අන්න ඒ දකින්න සිත අන්න ඔබේ දැක්කා. ඔන්න බලන්න ඔබ ගැටීමකට යනකොට වෙන්දට ගැටි ගැටි ගියා එළියටනේ. බැනට බලන එකට බැන්නා. ගැටුණා. අන්න බලන්න අසහනයටපත් වුණා. අන්න ඔක්කොම දැන් දකින්නේ. ඔක්කොම කොහෙද? මෙතනම නේද? වෙන කොහෙවත් නෙවෙයි නේද? ආ ඔබ බය වෙනකොට අසහනයටපත් වෙනකොට කැළඹෙනකොට සැකයක් ඇති වෙනකොට විචිකිච්ඡාවක් මේ සියල්ල මාන්නයක් ගොඩ නැගෙනකොට ඔබ දකින්න මෝහ සම්පස්සයක් වෙලා තියෙන්නේ කියලා. අන්න ඔබ දකිනවා බුදුන්. අන්න ආර්ය ඇහැ දැක්කා. දැක්කද? ආන්න ඔබ ගැටීමකට යනකොට අන්න එතන දකින්න. අන්න ඒ ගැටීම තුළ ඔබ දකින්න ආ මේ වෙලාවේ අකුසල් සිතක් පහළ වුණා. ඔය මොකක් පහළ වුණත් අනාබෝධයකන අකුසල් සිතක් පහළ වෙන්නේ. තේරුණාද? පුණ්‍යාවි සංකාර වේවා, අපුණ්‍යාවි සංකාර වේවා, අනිත්‍යාවි සංකාර වේවා. ඔය ඔක්කොම සංසාරෙට අකුසල් සිතක් හැටියටම දකින්න. තේරුණාද? හ්ම්. ආ. ඒක දකින්නකොට ඔබට පේනවා මේ කතාව. හරිනේ? හ්ම්. එහෙනම් ඔබට දකින්න තියෙන ওই ටිකමයි. ওই ටික දැක දැක යනකොට ඔබට හොඳට මේ කතන්දරේ තිනේ. හරි මම මේ දවස්වල දේශනාවසේ සාකච්ඡා කරලා තියෙනවා මේ කොහොමද මනෝකයෙන් මිදෙන්නේ කියලා. හරිද? මනසින් ඒ කියන්නේ කොහොමද මේ සිත සිතින් මිදිලා සිතින් මිදෙන කතන්දර. සිතින් මිදෙන එක සිත නැති කරනවානේ කිසි දෙයක් නැති කරන්න යන්න එපා. සිත අවබෝධ කරගන්නයි තියෙන්නේ. සිත අවබෝධ කරපු කෙනා එතන නෑ. ආ ඒ අවබෝධය කියලා කියන්නේ එයා සිතින් මිදිලා ඒ මොහොතේ. මේ ඒකයි මිසිතින් මිදීම කියන්නේ හිත නැති කරන්න යන්න එපා. හිත අවබෝධය කරනවා කියන්නේ ඔබ හිතන නෑ. ඔබ ඉන්නේ අවබෝධය තුල මිසක් ඔබේ සිත තුල නෑ. අන්න. එතකොට බලන්න ඔබේ සිත තුල නැත්තම් සියල් ඒ සිතනේ මේ වෙලාවේ ලෝකය. ඒ කියන්නේ සිත හටගත්තේ සලායතන හටගෙන. එහෙනම් මේ ලෝකේ ලෝකය කියලා කියන්නේ සලායතන හට ගැනීම. එහෙනම් ඔබ ඉන්නේ ඔබ ඒ ලෝකයේ තුල නෑ. ඔබ ඒ ලෝකයේ තුල නැත්තම් අන්න ඔබ ඉන්නේ සලායතන නිරෝධ කියන තැන. තේරුණාද? අන්න ඒකයි එතන කතන්දර. හොඳයි එහෙනම්. ඔබ ওই විදිහට බලන්න. හරිනේ? ආයි මොනවාම හරි ගැටලුවක් ආවොත් මට එවන් එවනවා